හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කවුද අපේ පාසක මහත්තුන්ගෙන් අවසරයි. එතකොට අපි මේ විසාරණෝනේ ඉහළ කොටසේ ඉඳලා අපි මේ කටුකුරුන්නේ ඥානංසයන්වහන්සේ මීට වසර ගානකට කලින් ඉහතදී විසාරණෝනේදී එදා මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මේ මහා සංඝරත්නය මුල් කරගෙන ඉදිරියේ තියාගෙන පවත්වපු නිවන නියම දේශනා මාලාවේ දෙවැනි දේශනාවම කරගෙන අපි කරගෙන යන මේ සාකච්ඡා මාලාවේ තවත් දවසක් සඳහායි අපි පැමිණලා තියෙන්නේ.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 දැන් නිවන ගැන විස්තර කරන්න ගිහිල්ලා ඊළඟට ස්වාමීන් වහන්සේ අපිව එකගෙන යනවා මේ පටිසමුපාදය විස්තර කරන්න. මොකද උන්වහන්සේ කියනවා නැතම් වෙලාවට මේ නිවන ගැන එකපාරටම කෙනෙකුට තේරුම් ගන්න අමාරුයි. මොකද බොහෝ සෙයින් අපි ආත්ම දෘෂ්ටියක් මුල් කරගෙන යන ස්වභාවයක් තියෙන්නේ. එතකොට ඒ පැත්තෙන් දුර වෙලා, ඒ පැත්තෙන් අයින් වෙලා කොහොමද මේ මදමාවතක් නැත්තම් ඉදක් පච්චේතාවයක් එහෙම නැත්නම් හේතුඵල ධර්මතාවයක් මත පදනම් කරගෙන මේ විදිහට කොහොමද මේ ධර්ම විග්‍රහ කරන්නේ කොහොමද ඒ හරහා නිවන තේරුම් ගන්නේ කියන කාරණාව තමයි එතකොට සාමිනාස දැන් ටික ටික මත කරගෙන එන්නේ එදා අපි මේ මේ සම්බන්ධයෙන් අපි මේ තාක් කරපු මේ කරුණු කාරණා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු කාරණා සම්බන්ධයෙන් අපිට ගියපාර යම් යම් පුංචි ප්‍රශ්න ඉදිරියෙන් අපිට ඉදිරිපත් වුණා. ඉතින් මට හිතුණා තව ටිකක් ඒ නිසා මේ කරපු දේශනාව සම්බන්ධයෙන්ම තව කරුණු ටිකක් ඉදිරිපත් කළා. අපි අද තැනින් පටන් ගන්න හොඳයි කියලා. දැන් ස්වාමීන් වහන්සේ එක තැනක සඳහන් කරනවා මේ දැන් අපි සාමාන්‍යයෙන් හිතන් ඉන්නේ දැන් සෝවාන් කෙනෙක් සෝවාන් තත්වයකට කෙනෙක්පත් වුනහම ඒ තරම් නිවන පිළිබඳව වැටහීමක් නැහැ. يعني නිකන් ඈත තියෙන මේ පහන් සිලක් දැක්කා වගේ නැත්නම් පැත්තකින් දැක්කා වගේ නිකන් ආර්ශික අවබෝධයක් තමයි අර නිවන සම්බන්ධයෙන් තියෙන. ඒ වගේ හැඟීමක් සමහරවිට අටුවාවල එන්නේ දැන් ඉන්න ඉඳී තියෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේ දෙවෙනි දේශනාවේදී එහෙම ස්වභාවයක් නෙමෙයි මේ සෝවාන් ආර්ය පුද්ගලයාට පවා නිවන පිළිබඳව සෑහෙන වැටහීමක් තියෙනවා. එයා පවා හොඳට නිවනට බැසගත්ත කෙනෙක්. ඒක වචන කීපයකින් විස්තර කරලා තියෙනවා ධර්මයේ. ditta dhammo, patta dhammo, vidida dhammo, පරියෝදාංශ ධම්මෝ, පින්න විචිකිච්ඡෝ, විගත කතං කතෝ, වේසාරජ්ජප්පත්තෝ, අපරප්පච්චෝ සත්තු සාසනේ. කියලා මේ ස්වාමීන් වහන්සේ දෙවනි දේශනාවේදී මේ කාරණය හොඳට මතක කරලා දෙනවා. එතකොට මේක ඉතාම වටිනා තැනක්. මොකද අපි හිතුවත් දැන් සෝවාන් මෙච්චාරන් වහන්සේ කෙනෙක් මේ தත්ත්වය තේරුම් ගත්තට පස්සේ එයා ඉන්න ඉන්නේ මෙහි මුගාක් ඈතකේ කියලා හිතාගත්තොත් ඒකෙත් එකපත් එකපැත්තකින් මේ මේ ආරයන් වහන්සේගේ අවබෝධය සම්බන්ධයෙන් අපි කරන අවතක් සේවාවක් වගේ තමයි. දැන් මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ තියෙන වචන වලින් අපිට පැහැදිලි වෙනවා එහෙමම මේ අවතක් සේරු කරන්න තරම් අඩුවෙන් සලකන්න තරම් මට්ටමක් නෙමෙයි සෝවාන් මට්ටම පවා උන්වහන්සේ පවා දිට්ඨ ධම්මෝ මේ ධර්මය මනාව දැකගත්තා. ඒ වගේමයි පත්ත ධම්මෝ ඒ ධර්මයට හොඳින් පත් වුණා. ඒකට ස්පර්ශ කළා. විදිත ධම්මෝ ඒ ධර්මය හොඳින් මේ අවබෝධයටත් දැනගත්තා. මනාව දැනගත්තා. පරියෝගාහ ධම්මෝ මේ ධර්මයට හොඳින් දැසගත්තා. නැත්නම් වෙනත් වචනෙන් කරන්නේ මේ නිවන්ට හොඳින් දැසගත්තා. තින්න විචිකිච්ඡෝ දැන් තවදුරටත් කිසිම විචිකිච්ඡාවක් නැහැ. කිසිම මේක සම්බන්ධයෙන් මේ නිවන සම්බන්ධයෙන් යාවිතු මාර්ගය සම්බන්ධයෙන් ගතියුතු ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් කිසිම මේ දැන් හිතේ කිසි විචිකිච්ඡාවක් උකුසක් නැහැ. විකට කතංකත. දැන් මොනවද ඊළඟට කරන්න තියෙන්නේ කතංකතී භාවයක් කියලා මේ ඉදිරියට මොනවද කරන්න තියෙන්නේ ඊළඟට මොකද්ද කතා කරන්න තියෙන්නේ කියලා අන සාමාන්‍යයෙන් අපේ ප්‍රත්‍යඥ ස්වභාවයක ප්‍රත්‍යඥ මනසක තියෙන ඒ අවිනිශ්චිත භාවය දැන් මේ ආරයන් වහන්සේ තුල නැහැ. මොකද දැන් ඒ එහෙම කතංකතී භාවය දැන් සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා. එයා දන්නවා දැන් කලියුත්තේ මොකද්ද? ඉදිරියට කරන්න තියෙන්නේ මොකද්ද කියලා සම්පූර්ණ වැටහීමක්, නිවැරදි මාර්ගය පිළිබඳව වැටහීමක්, ඉදිරිය පිළිබඳව දැක්මක් දැන් තියෙනවා. ඊට වේසාරංචක් පත්ව. ඒ නිසා මෙයා දැන් විසරද විසරද භාවයක් දරනවා. අපරප්පච්චෝ සත්තු සාසනය. දැන් ආයේ කෙනෙක්ගෙන් අහන දෙයක් උත් නැති තරම්. දැන් කල්යාණ මිත්‍රෙක් හම්බුනොත් කල්යාණ මිත්‍ර මිත්‍ර ඇසුරක් ලැබුණොත් මේ කාර්යය සෑහෙන ඉක්මන් වෙනවා. නමුත් ඒ හැරෙන්නේ නැත්තත් දැන් ධර්මයේ පෙන්වන විදිහට වැඩිමනක් නොවුනොත් බල හතක් ඇතුළතදී අනිවාර්යයෙන්ම රහත් වෙනවා. ඒතකොට මේ අනුව අපිට තේරෙනවා මේ සෝවාන් ආර්යයන් වහන්සේ කෙනෙක් පවා සෑහෙන මට්ටමක තමයි ඉන්නේ. මේ කාරණාව එදා කටුකුරුන සාවින්හන්සේ බොහොම ලස්සන උපමාවකින් පෙන්නනවා. අර රජබාල රජුවන්ගේ හිටිය නීලමහා යෝධයා ඉන්දියාව ආක්‍රමණය කරන වෙලාවක ඉන්දියාවට ඉන්දියාවත් එක්ක යුද්ධයක පැටලිච්ච වෙලාවක ඒ නීලමහා යෝධයා මේ මුළු සේනාවම ඉතර කරන්නේ තමන්ගේ අර යගදාවෙන් මේ මුහුදු පතුල බෙදා වෙන්න මේ ගහනවා යගදා ප්‍රහාරයක්. එතකොට මේ කියනවා මුහුදු පතුල හොඳට පෙනුණා කියලා. ඒ කියන්නේ දැන් මුහුදු මුහුද තියෙනවා මුහුදට යගදා ප්‍රහාරය එල්ල කරාම මුහුදු පතුල පේන්න තරම් පතුල මතුවෙන්න තරම් ඔන්න යගදා ප්‍රහාරයේ ශක්තිමත් ප්‍රබලයි. ඊට පස්සේ මුළු සේනාවම ඊතර වෙනවා. ඊට පස්සේ තමයි මේ යුද්ධය එතන ජයග්‍රහණය කරන්නේ. ඉතින් කතුරුන් සානාසේ ඉදිරිපත් කරන උපමාව තමයි මේක. මේකදී උන්වහන්සේ කියන්නේ මේ වගේ ආර්යයන් වහන්සේ කෙනෙක්. අපිටම සෝවාන් ආර්ය මාර්ගයටපත් වෙනකොටත් මරණයටපත් වෙනවත් මෙන්න මේ වගේ යගදා ප්‍රහාරයක් එල්ල වෙනවා. කෙලස් දෙබය වෙලා යනවා. ආශ්‍රවයන් ඔන්න යම් පමණක යම් ඒ කියන්නේ ටිකක් ක්ෂණ මාත්‍ර වශයෙන් කියන්න පුළුවන් එහෙම නැත්නම් සුළු වේලාවකට කියන්න පුළුවන් ඒ සුළු වේලාවකට ඔන්න සම්පූර්ණයෙන්ම ආශ්‍රවයන්ගේ පැමිණීම වලකිලා තියෙනවා දැන් අන්න පතර මූද පතල පෙනුනා වගේ අන්න යා නිරෝධය සාක්ෂාත් කරනවා හැබැයි අර තාම ආශ්‍රවයන් තියෙන නිසා ආයෙත් අර වතුර ඇවිල්ලා මූද හා වෙනවා වගේ නැත්නම් නැවතත් අර මූදු පතුල පේන එක වලකිනවා වගේ අන්න නැවතත් ආශ්‍රවයන් ඇවිල්ලා ඒ හිත වහගන්නවා දැන් කටුකෙන සානාසය කියනවා මේ වගේ යනදා ප්‍රහාර හතරක් එල්ල කිරීම වගේ දෙයක් තමයි මේ මාර්ග ඥාන හතරටපත් වීම. රහතන් වහන්සේ කෙනෙක් ඒ අරහත්ත්වයටපත් වුණා නම් ඒ ප්‍රහාරයේදී ආයේ ආශ්‍රවයන් නොවෙන්නම ගහනවා. ආයි නැවතත් ආශ්‍රවයන් මේ හිතේ ඇති වෙලා ආශ්‍රවයන් හරහා කෙලෙස් ඇති වෙලා කෙලෙස් පරිඋත්ථාන මට්ටමකටවත් නීතිකම මට්ටමකටවත් යන්න හැකියාව නැහැ. ඒ තරමට මේ ප්‍රහාරයන් ප්‍රබලයි. ඉතින් මේ කාරණාව තවත් පැහැදිලි වෙන සූත්‍රයක් තියෙනවා මේ මට හම්බුණා කෝසම්බි සූත්‍රය කියලා මේ සංයුත්ත නිකායේ නිදාන සංයුත්ත වෙනවා. එතනත් හරි ලස්සනම සාකච්ඡාවක් සිද්ධ වෙනවා විසුණු වහන්සේලා කීපනමක් එක්ක. එතන ඉන්නවා මුසීලෝ කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක්, සවිත්‍රය කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක්, නාරද කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක්, ඊළඟට අපි දන්න ආනන්ද ස්වාමීන් වහන්සේ. දැන් මෙහෙම ඉන්නකොට මේ දැන් මේ ස්වාමීන් වහන්සේලා අතර පොඩි සුහද සාකච්ඡාවක් ඇති වෙනවා. දැන් මේ අතරේ ඉන්න මේ සවිත්‍රෝ කියන ස්වාමීන් වහන්සේට හිතෙනවා අනිත් ස්වාමීන් වහන්සලාගේ தত্ত্বය ගැන පරීක්ෂා කරලා බලන්න. දැන් මේක තියෙන්නේ මේ පරිසෞපාදයටම අදාළවයි මේ අහන්නේ. දැන් මේ සවිත්‍රෝ කියන ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලම මේ මුසීලෝ කියන ස්වාමීන් වහන්සේගෙන් අහනවා. ස්වාමීන් වහන්සේ මේ ජාති ධම්මෝ ජාතිපච්චය ජරා මරණ කියන මේ කාරණාව මේ තමන් වශයෙන්ම දන්නවද? ප්‍රත්‍යක්ෂයක් වශයෙන්ම දන්නවද? ඒක මේ ආකාර පරිවිතක්යක් වශයෙන් නිකන් හිතලා බලලා මේ නැත්තම් හිතින් අනුමාන වශයෙන් දැන ගැනීමක් නෙමෙයි. එහෙම නැත්නම් මේ ශ්‍රද්ධාවෙන් පිළිගැනීමක් නෙමෙයි. එහෙම නැත්නම් මේ ආචාර પરම්පරාවෙන් ආපු විදිහට පිළිගැනීමකුත් නෙමෙයි. නිකං Tamanට අර પરම්පරාවෙන් එන විදිහට එහෙම පිළිගැනීමකුත් නෙමෙයි. නිකං Taman අනුමාන වශයෙන් හිතලා පිළිගැනීමකුත් නෙමෙයි. මේක Taman වශයෙන්ම ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂයක් වශයෙන්ම දන්නවාද කියලා වහම ඔව් කියනවා. ඊට පස්සේ ඊළඟට ඊළඟ කොටසත් ආවා. ඒක දැන් අපි සාමාන්‍යයෙන් දැන් පරිසම්පාදයේ මේ අංග 12 ගැනම එක එක එක එක මේ අංගයක් ආසා අහගෙන යනවා. අහගෙන ගිහලා ඔක්කොම අහුවට පස්සේ දැන් ඒ කවුද මුසීලෝ කියන සාමීන් වහන්සේ මේ හැම දෙයක්ම තමන් වහන්සේ ප්‍රත්‍යක්ෂයක් වශයෙන් දැනගත්ත බව කියනවා. මේ සූත්‍රයේ ලස්සනට මේ හැම අංගයක් ගානෙම අහද්දී මේ සවිත්‍රෝ කියන සාමීන් වහන්සේ අර සාමීන් වහන්සේ කියනවා "ඔව් මම මේක ප්‍රත්‍යක්ෂයක් වශයෙන් දන්නවා." ඒ දන්නේ මම මේ කවුරුත් කියනකට නෙමෙයි. ඒක මෙයා මේ අනින් අහලා දැනගත්ත විදිහකට නෙමෙයි මම ඒක දන්නේ මම ප්‍රත්‍යක්ෂයක් වශයෙන් දන්නවා මම නිකන් හිතලා බලලා චින්තාමය ඥානකින් දැනගත්ත නෙමෙයි ඒක ප්‍රත්‍යක්ෂයක් වශයෙන් දන්නවා මේ විදිහට මේ හැම දෙයක් ගානෙම උන්වහන්සේ මේ තහවුරු කරලා කියනවා එතකොට මේ සවිත්ව කියන සාමින්හන්සේ කියනවා එහෙනම් සාමින්හන්ස ඔබ අරහත්ත්වයටපත් වෙනවා එහෙම දුවාම මේ සවිත් මේ මුසීනෝ කියන සාමින්හන්ස නිශ්ශබ්ද වෙනවා එතනින් අපිට තේරුම් ගන්න තියෙන උන්වහන්සේ රහත් වෙනවා තමයි ඒකයි උන්වහන්සේ ආයෙ ඔව් මං රහත් වෙලා කියලා කියන්නේ නැහැ. උන්වහන්සේ නිශ්ශබ්ද වෙනවා. තුෂ්ණීම් භාවයෙන් ඉතින් ඒක පිළිගන්න වෙනවා. ඊට පස්සේ ඔතන හිටිය මේ නාරද කියන ස්වාමින්වහන්සේ ඔය ප්‍රස්තුතය මුල් කරගෙන ඔය සිද්ධිය මුල් කරගෙනම උන්වහන්සේ ආරාධනා කරනවා මේ සමිට්ඨෝ ස්වාමින්වහන්සේට ඇත්තටම ඔය ප්‍රශ්නේම මගිනුත් අහන්න. දැන් හරි ලස්සනයි මේ සාකච්ඡාව. ඔය ප්‍රශ්නේම මගිනුත් අහන්න කියලා ඉල්ලනවා. ඉල්ලහම ඔන්න දැන් ඒ ඒ සරිට්ඨෝ කියන ස්වාමින්වහන්සේ ඔන්න නාරද ස්වාමින්වහන්සේව හරියට නිකන් අර සම්මුඛ පරීක්ෂණයකට භාවිත භාජනය කරනවා වගේ. දැන් ඒ සවිට්ටෝ මේ ස්වාමීන් වහන්සේ ඔන්න දැන් පටන් ගන්නවා අර ප්‍රශ්න මාලාවම මේ නාරද ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්නේ. නාරද ස්වාමීන් වහන්සේට ඒ විදිහම අහනවා. එතකොට අපි මේ ජාතිපත්‍ය ජරා මරණ කියන එක මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දන්නවා. තමා වශයෙන්ම දන්නවා. මේක මේ ආකාර පරිවිතක්කයක් වශයෙන් තමන් නිකන් හිතලා බලලා හිතාමේ ප්‍රඥාවකින් ආපු දෙයක් නෙමෙයි. එහෙම නැත්නම් අනුස්සවන වශයෙන් මේ પરම්පරාවෙන් ආපු විදිහට අහලා කියලා දැනගත්ත හේතුව නෙමෙයි. හිතින් බැහැගත්ත නිකම් මෝඩ විදිහට බහැගත්තු දෘෂ්ටියක් වශයෙන් උත් නෙමෙයි. මේ නමුත් මේ හොඳම ප්‍රත්‍යක්ෂයක් වශයෙන් අස්තම අපිට Tamanට අත්දකින්න පුළුවන් තත්ත්වයක් වශයෙන් ඔබ දන්නවා. දන්නවා කියන්නේ. ඊට ඊළඟ අර සවිට්ටු ස්වාමීන් වහන්සේ නිසීලෝ ස්වාමීන් වහන්සේගෙන් අහපු විදිහට මේ හැම එකක් ගානම අහගෙන අහගෙන අහගෙන යනවා. මේ ස්වාමීන් වහන්සේ ඔක්කොටම Taman ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගත්තා කියලා කියනවා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ කියනවා එහෙනම් ඔබ ඔබ වහන්සේ තහතන් වහන්සේ කෙනෙක් කියලා කියනවා. ඊට පස්සේ අන්න මේ නාර්ම ස්වාමීන් වහන්සේ නැහැ ඇත්තේ මම රහත් වෙලා නැහැ. ඔන්න එතන හරිය ලස්සන මේ කාරණයක් මතු වෙන්නේ. එතකොට මේ අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ සූත්‍රයෙන් මතු කරලා පෙන්වන්නේ ඊට පස්සේ ඔන්න ළඟ හිටිය ආනන්ද හාමුදුරුවෝ අහනවා එහෙනම් ඔබ මේ ස්වාමීන් වහන්සේ කොමන තත්යකද මේ තේරුම් ගන්න. එතකොට කියනවා මේ කල්යාණ මට්ටමේ නැත්නම් කල්යාණ කුසලයක් පුරුදු කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් වශයෙන් මම තේරුම් ගත්තා කියලා තියෙනවා. එතනින් ඉතින් අපිට හැඟෙන්නේ උන්වහන්සේ ආරණ වහන්සේ නමක්. නමුත් තාම අර වගේ නිවන රහතන් වහන්සේ කෙනෙක්ගේ මට්ටමින් ප්‍රත්‍යක්ෂ කරලා නැහැ. එහෙම නැත්නම් රහතන් වහන්සේ කෙනෙක්ගේ මට්ටමින් නිවන තුල තමාව සම්පූර්ණයෙන් හැසිරීමක්. ඊට පස්සේ එතකොට මේ කාරණාවෙන් අපිට තේරෙනවා දැන් මේ ආරයන් වහන්සේ කෙනෙක් සෝවාන් මාර්ග මාර්ගයටපත් වෙද්දී පවා නිවන සම්පූර්ණයෙන් ප්‍රත්‍යක්ෂ නිවන ස්පර්ශ කරනවා. නිවන හොඳින් අත්දකිනවා. නමුත් අර කෙලෙස් ස්වභාවයන් නිසා නැත්නම් අර ආශ්‍රව ධර්ම අනුසය ධර්ම නිසා අර ඒ தත්ත්වය පවත්වා ගැනීමට සම්පූර්ණ හැකියාවක් නැහැ. ඒ தත්ත්වය නැවතත් අර මුහුදු දෙබා වුණාට පස්සේ ආයෙත් වතුර ඇවිල්ලා හා වෙනවා වගේ. අර පැලුම් පහර නැති වෙලා යනවා වගේ. නැවතත් අර කෙලෙස් වලින් අර හිත වහයලා ගන්නවා. ඊට පස්සේ ආයෙත් ඔන්න අපිට සකදාගාමී මට්ටමේ ඔන්න තවත් ප්‍රහාරයක් කෙරලා කරනවා. ඔන්න ආයෙ ටිකක් වතුර ඈතට යනවා. ආයෙත් හැබැයි එන්න අවස්ථාවක් තියෙනවා. අන්න අනාගාමී වෙන මට්ටමේදී නැවතත් ප්‍රහාරයක් කෙරලා ගන්නවා. ඔන්න හැබැයි ආයෙත් ඉතින් යම් කෙලෙස් ප්‍රමාණයක් ආපස්සට එනවා. උද්දංගාදී සංයෝජන කියන ඉතින් අපිට කියන්න පුළුවන් ඒ සංයෝජන හරහා ඔන්න නැවතත් හිත කෙලසෙනවා. රහතන් වහන්සේ කෙනෙක් ආයි ප්‍රබලම ප්‍රහාරය එල්ල කරනවා. එතකොට කිසිම සංයෝජනයකින් නැවත ඒ හිත කෙලසෙන්නේ නැති මට්ටමකට ඔන්නපත් වෙනවා. එතකොට අපිට මේ සූත්‍රය අනුවත් හිතා ගන්න පුළුවන්. එතකොට මේ කටුතුන් සානාසය ඉදිරිපත් කරන මේ තර්කය සෑහෙන්න යුක්තියුක්තයි. මොකද ඒක මේ අනුමාන වශයෙන් දැන ගැනීමක් නෙමෙයි මේ සවානාරේ පුද්ගලයෙක් පවා දැනගන්නේ. නිවන ප්‍රත්‍යක්ෂ කරනවා, Nirodhe සාක්ෂාත් කරනවා. නමුත් පූර්ණ වශයෙන් සම්පූර්ණ කෙලෙස් ප්‍රහාණයක් වෙලා නැහැ. සංහාව සම්පූර්ණයෙන් ඡය කරලා නැහැ. ඉතින් මේ කාරණාවත් මම හිතුවා අපිට මේ මේ සම්බන්ධයෙන් කතා කරන මේ දේශනා මාලාවේ සෑහෙන වැදගත් කියලා. මොකද අපිත් සමාජලාවට මේවා ගැන හරියටම වැටහීමක් නැති වුණාම අපි එක එක මට්ටම් වලින් හිතන්න යනවා. අපිට නැත්තම් අපි සාමාන්‍ය ආරයන් වහන්සේ කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක්ගේ මට්ටමින්ම ඉන්න යනවා. ඉතින් අපිට සමාජලාවට මේ ගැටලු සම්බන්ධයෙන් මේ කරුණු සම්බන්ධයෙන් සෑහෙන ගැටලු සාගත ස්වභාවයක් තියෙනවා. නමුත් මේ කටුකුරුන් සානාසය ඉදිරිපත් කරන මේ කරුණු කාරණා ඊළඟට මේ සූත්‍ර දේශනාවල එන මේ කරුණු කාරණා හොඳින් තේරුම් අරගත්තා නම් අපිට යන මාර්ගය සම්බන්ධයෙන් සෑහෙන පැහැදිලි බවක් නැත්නම් හොඳ දිශාවක් අපිට සකස් වෙනවා. ඒකට අපිට සැක හැරලා මේ කටයුත්ත කරගෙන යන්න අවස්ථාවක් තියෙනවා. එතකොට එදා එතකොට කඩින් සානාසේ අපි මේ දේශනාවේදී ඉදිරිපත් කරගෙන යන්නේ දැන් මේ දුක සම්බන්ධයෙන් උන්වහන්සේ ලස්සන අර්ථකථනයක් දෙනවා දුකසේ නමුත් දරා සිටිනවා කියලා මේ දුක්ඛ කියන වචනේ මෙහෙම ඉදිරිපත් කරනවා. මොකද එතන අර මතක් කරන්නේ මේ හැම දෙයක් මුළු ලෝකෙම තියෙන හැම දෙයක් අතරම තියෙනවා එක්තරා අන්දමක අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධතාවයක්. විදක්පච්චේතාවයක් තියෙනවා. එකක් අනිකට උදව් කරන ස්වභාවයක් නැත්නම් එකක් මත අනිත් දෙයක් සදාපවතින දෙයක් යැපෙන ස්වභාවයක් තියෙනවා. ඒක තමයි ඉතින් අර පෙන්වන්නේ දියසුලියක උපමාවකින්. දැන් අපේ මේ සංසාර චරිතන සත්‍යය තුලත් ඒ නාම රූප සහ විඤ්ඤාණ අතර එක්තරා අන්දමක අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධතාවයක් තියෙනවා. මේකම තමයි උන්වහන්සේ මතක් කරන විදිහට මේ සංසාර ගමනේ තියෙන ප්‍රධානම සම්දිස්ථානය තමයි මේක. සියලුම සත්වයින් මේ විඤ්ඤාණ නාම රූප අතර තියෙන මේ දීසුරියට අහු වෙලා තමයි මේ සංසාරේ සැරිසරන්නේ. එකපාරට ඉතින් මේ මේ විඤ්ඤාණාපමූප අතර තියෙන දීසුරිය අපිට තේරෙන්නේවත් නැහැ. ඒ අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධතාවය තේරෙන්නේවත් නැහැ. මොකද ඒක තමයි ප්‍රඥාවෙන් බහින්න තියෙන අන්තිම අඩිය. ඒකයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ අර මහා නිදාන සූත්‍රයේදී අපි එදා කතා කරගත්තා වගේ කටුකුරුන් සාලා සිද්ධපත් කරනවා ඒක සූත්‍රේ ඒක ලස්සන කියලා එත්තාවතාකෝ ආනන්ද දායේතවා ජීයේතවා මීයේතවා uppajjeetava එත්තාවතා අභිවචනපතෝ එත්තාවතා නිරුත්තිපතෝ එත්තාවතා පඤ්ඤාක්තිපතෝ එත්තාවතා පඤ්ඤාවචරං එත්තාවතා වට්ටං වට්ටති ඉත්තත්තම් පඤ්ඤපනා යන්තං නාම රූපං සහ විඥානේන කියලා හරි ලස්සනට ප්‍රබලම ප්‍රකාශයක් මේ කටගොඩ සාන්නාසේ මේ බුද්ධ වචනේ මතු කරලා පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු එක පැත්තකින් කියනවා නම් පසු කාලීනව ඒ තරම් වැදගත්කම නොදුන්න ඉතාම ප්‍රබල තැනක් තමයි මේ කටගොඩ සාන්නාසේ මෙතන මතු කරලා දෙන්නේ. මේ නාම රූපය සහ විඥානය අතර තියෙන මේ අන්‍යෝන්‍යගත සම්බන්ධතාවය එතකොට මේ භාෂා ව්‍යවහාරයන් මේ හට ගැනීම සම්බන්ධයෙන් විවිධාකාර සම්මුතීන් හට ගැනීම සම්බන්ධයෙන් ඊළඟට මේ මිනිස්සෙයින්ගේ නැත්නම් සත්වයින්ගේ මේ සංසාර ගමන සම්බන්ධයෙන් නැවත නැවත ඉපදිදී මෙරි මෙරි මේ ජායේතවා ජීයේතවා මීයේතවා උප්පජ්ජේතවා මේ විදිහට බුදුරජාණන් වහන්සේ වචන වලින් ඉදිරිපත් කරනවා කෙනෙක් උපදින්නෙත් මේ කාරණේ මුල් කරගෙන ජරාවටපත් වෙන්නෙත් මේ කාරණා මුල් කරගෙන මරණයටපත් වෙන්නෙත් මේ කාරණා මුල් කරගෙන ආයෙත් උපදින්නෙත් මේ කාරණා මුල් කරගෙන මොකද්ද මේ මේ අන්‍යෝන්‍ය සම්බන්ධය ඊළඟට මේ ලෝකයේ අතීතා විවිධාකාර භාෂා ව්‍යවහාරයන් ඇති වෙන්නේ මේක පදනම් කරගෙන අදිවචනපත නැත්නම් නිරුක්තිපත මේ ඔක්කොම හටගන්නේ මේ කියන කාරණාව මුල් කරගෙන මොකද්ද මේ නාම රූපයෙන් හා විඥානය අතර තියෙන මේ අන්වන පත සම්බන්ධය. එතකොට මේක මුල් කරගෙන එතකොට සාවිනාශය මතක් කරනවා මෙන්න මේ වගේ ඉදප්පච්චේතාවයක් මේ මේ නාම රූප සහ විඥාන අතර තියෙනවා. ඒ වගේම ස්වභාවයක් මේ ඉදප්පච්චේතාවයක් මේ අපිට සමාජය තුළිනුත් තේරුම් ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් සාවිනාශය පෙන්වන දැන් අර දැන් අපි ආර්ථික විද්‍යාවේදී කතා කරන ඉල්ලුම සැපයුම. අතර තියෙනවා එක එක්තරා අන්දමක 아무තු සම්බන්ධයක් තියෙනවා. ඉල්ලුමේ හැටියට තමයි සැපේ. ඉල්ලුමක් තිබුණොත් තමයි සැපයන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ඉල්ලුමක් නැත්නම් සැපයන්න දෙයක්වත් නැහැ. අන්න ඒ වගේ මේ ඉල්ලුමේ ප්‍රමාණයට තමයි සැපයීම සිද්ධ වෙන්නේ. නැත්නම් ඉල්ලුමේ ප්‍රමාණයට සැපයීම සිද්ධ වෙන්නේ නැත්නම් ඔන්න එතන හිඟයක් එනවා. ඊළඟට ඉල්ලුමේ ප්‍රමාණයට වඩා සැපයීම ඇති වුණොත් ඔන්න එතන අතිරික්තයක්. ඒතකොට මේ අතර තියෙන එක්තරා අන්දමක බොහොම සීරුවෙන් පවත්වා ගත යුතු එක්තරා අන්දමක අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. ඒ වගේමයි දැන් අපි ස්වාමීන් වහන්සේ මතක් කරනවා දැන් අපේ මේ කායික වශයෙන් ගත්තොත් රුධිර සංසර්ගය. එතකොට මේ රුධිර දහවණයත් මේ වගේ රුධිර දහවණය සිද්ධ වීම ඒකට රුධිරය පම්ප පම්ප කරන මේ හෘදේ වාස්තුවේ ස්පන්දනයත් අතර තියෙන හරිම අමුතු සම්බන්ධයක් තියෙනවා. ඒක රුධිර දහවණය ඒ කියන්නේ අවශ්‍ය පමණට සිද්ධ වෙන තරම් මේ පීඩනයක් හෘද වාස්තුවෙන් ආවේ නැත්නම් ඔන්න අඩු රුධිර පීඩනයක් කියලා ඔන්න ප්‍රශ්න. ඊළඟට අපි හිතමු උවමනා කරනකට වඩා වැඩියෙන් මේ උදර පීඩනයක් හෘද වස්තුවෙන් සැපෙවොත් ඔන්න අධික උදර පීඩනය කියලා තවත් ප්‍රශ්නයක්. එතකොට මේ හෘද වස්තුවෙන් කරන මේ තෙරපුම ඇති කරන මේ පීඩනය මුදල සංසරණය සඳහා වමනා කරන්නේ සුදු මුළු සංසරණයම මුළු කාය පුරාම මේ සිද්ධ වීමත් අපිට තියෙන තරාංගක බොහොම සීරුවෙන් පවත්වා ගත යුතු අන්වන්න ප්‍රති සම්බන්ධයක්. ඊළඟට තවත් ඉතින් මේ විදිහට සාමිනාසය දෙපත් කරනවා දැන් ඔය අපි දන්න විවිධාකාර ඉලෙක්ට්‍රොනික උපකරණ විදුලි උපකරණ අතර පවා ඒ අතර මේ විවිධ විවිධ විරුද්ධ විරුද්ධ ශක්තියින් දෙකක් අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් තමයි දිගටම යන්නේ. ඉතින් මේ කාරණාව මතක් කරලා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ තව වචනයක් ඉදිරියට ගන්නවා. එකක් තමයි මේ ඉදිරිපත් කරන මේ ද්වේතානුපස්සනා සූත්‍රයේ තියෙන ගාථා යුගලයක්. ජාති මරණ සංසාරං ඒවජන්ති පුනක් පුනං ඉත්ත භාවඤ්ඤතා භාවං අවිජ්ජායේව සාගති. තණ්හා දුතියෝ පුරිසෝ දීගමද්ධාන සංසාරං චිත්ත භාවඤ්ඤතා භාවං සංසාරං නාති වද්දති. මෙන්න මේ කාරණාව එතකොට එදා මේ අපි කතා කරන්න පටන් ගත්තා.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 බොහොම වැදගත් කාරණයක් බව මෙතනින් හෙළි වෙනවා. එතකොට පළමුවෙන් කියුනේ යම් කෙනෙක් ජාති මරණ දෙක අතර මේ වටරවුමේ කෙරකැවිල්ලක් වශයෙන් නැවත නැවත ගමන් කරද්ද චිත්ත භාව අඤ්ඤතා භාවයක් වන මේ සංසාර ගමන අවිද්‍යාව වගේම ගමනක්ය ගමනය අවිද්‍යා ඒව සාගති ඒ ගමන අවිද්‍යාවෙන්ම යවන ගමනක් කියන එකයි ඊළඟ ගාථාවේ කියවෙන්නේ සංහාව දෙවන්නා කොටගත් දෙවන්න කියලා කියන්නේ දැන් ගමනක් යනකොට දෙවන්නේ එක කරගෙන යන සිතක් තියෙනවනේ සමහරුන්ගේ සගයේ ඒ වගේ සංහා ද්විතීව පුරිසෝ මේ සංසාරගත පුද්ගලයා තණ්හාව දෙවැන්න කොටගෙන යහළුව කරගෙනයි යන්නේ. දීර්ඝ කාලයක් සංසාරයේ ගමන් කරන්නේ. ඉත්ත භාවඤ්‍යතාව, ඉත්ත ඉත්ත භාව, අඤ්‍යතා භාව ස්වභාවය ඇති මේ සංසාරයේ නොඉක්මවයි. මේන් බේරෙන්නේ නැතයි කියන එකයි. අපි කලින් කිව්වා මෙතනක් පහළ වුණා කියලා. අර දියසුලිය නිසා. ඇත්ත වශයෙන්ම කෙනෙකුගේ උප්පත්තිය කෙනෙක් උපන්න කියලා කියන්නේ මෙතනක් පහළ වීම. මහා ආශ්චර්යවත් දෙයක් සිද්ධ වෙනවා. කෙනෙක් උපන්නා කියලා කියනකොට එහෙම නැත්නම් හිතත්වයක් ඇති වෙනකොට එතන මෙතනක් වෙනවා. මෙතනක් ලෝකෙට උපදිනවා. මෙතන ඉත්ත භාව ඉත්ත භාව කියන එක තව තේරුම් කළ යුතුව තිබෙනවා. ඉත්ත භාව අඤ්ඤතාපහව කියන පද දෙකම. ඉත්තත් කියන්නේ මෙසේ බව. මේ යුගල හැටියට එතකොට යෙදෙන්නේ. ඉත්ත භාව අඤ්ඤතා භාවය. අඤ්ඤතා භාව කියලා කියන්නේ මීට වෙනස් බව. මෙසේ බවත් මීට වෙනස් බවයි. ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක සංගතනාව එතනින් තේනවා. අඤ්‍යතා භාව කියලා කියන්නේ මීට වෙනස් බව නිසා කෙටියෙන් අපිට සලක ගන්න පුළුවනි මෙසේ බව හා අන්සේ බව කියලා. අපට වචනයක් සඳහන් අපිට වචනයක් සඳහන්නත් වෙනවා. මේවා ගැනීම වලින් සාකච්ඡා නොකරපු නිසා වචන හදන්නත් වෙන විදියයි පේන්නේ. චිත්ත භාව, අඤ්‍යතා භාව, මෙසේ බවත්, අන්සේ බවත් කියලා දෙකක්. දැන් මේ කාරණේ ගැන තව ටිකක් කියන්න ඕනි සමහර කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුළුවන් නිසා. අටුවාවල මේක තෝරන්නේ ඉතාමත්ම ලිහිල් කරගෙන. සුත්ත නිපාතේ මේ තරම් වැදගත් ගාථා දෙකටම අසුවාව සපේන අවස්ථාවේදී මේ ඉත්ත භාව අඤ්ඤතා භාව කියන වචන දෙක තෝරන්නේ මෙහෙම. ඉත්ත භාව කියන එක තෝරන්නේ ඊමං මනුස්ස භාව. මේ මනුෂ්‍ය භාවය කියලා. අඤ්ඤතා භාව කියන එක තෝරන්නේ හිතෝ අවශේෂ අඤ්ඤනිකාය භාව කියලා. මේ මනුෂ්‍ය භාවයෙන් අන්‍ය වූ අනෙකුත් භව කියන එකයි. නමුත් මේ ඉත්තක්ක කියන එකේ මූලික අර්ථය ගැඹුරු අර්ථයේ තේරුම් ගත්තේ නැති බව පේනවා. හොඳයි. එතකොට මේ අර මතක් කරගත්ත ගාථා දෙකේ එතකොට මහන්නේ වචන දෙකක් ස්වාමීන් වහන්සේ සාකච්ඡා කරන්න පටන් ගන්නෙ. ජාති මරණ සංසාරං ඒ වජන්ති පුනක් පුනං ඉත්ත භාවඤ්ඤතා භාවං අවිද්‍යාවේව සාගති. එතකොට මේ අවිද්‍යාව නිසාම සිද්ධ වෙන ගමනක් මෙතන තියෙන්නේ. ඒක අර කෙනෙක් පුද්ගලයෙක් වශයෙන් යන ගමනකට වඩා මේ අවිද්‍යාවෙන්ම මෙහෙවීම නිසා මේ හේතුඵල සම්බන්ධයක් අනුව මේ දිගින් දිගට නැවත නැවත ඉපදී ඉපදී නැවත නැවත මෙරි මෙරි යන ගමනක් මෙතන තියෙනවා. එතකොට ඒකෙදි ඔන්න තණ්හා දුතියෝ පුරුෂ. දීගමද්ධාන සංසාරං. එතකොට මේ තණ්හාවත් දෙවන්න කරගෙන යනවා. දැන් සංසාර ගමනේදී අපි කවුරු හරි ළඟින් තියාගෙන යනවා නම් අපි තගයක් විදිහට එක්කගෙන යනවා නම් අපේ ළඟින් එක්කගෙන යනවා නම් අරගෙන යනවා නම් ඒ වෙන කෙනෙක්වත් නෙමෙයි නැත්නම් ස්ත්‍රී පුරුෂයෙක් කෙනෙක්වත් නෙමෙයි තණ්හාවම තමයි අපි දෙවන්න කරගෙන ගිහිල්ලා තියෙන්නේ මේ තාක් සංසාරේ තමයි අපි සැරිසරලා තියෙනවා නම් ඒ තාක් අපි ඥාති මිත්‍රාදීන් වශයෙන් අපේ අමුදරුවන් වශයෙන් ලං කරගෙන හිටියට අන්තිමට ලංකලා ලංකරගෙන ඉඳලා තියෙන තණ්හාව. තණ්හාව ලංකරගෙන තමයි අපි මේ සංසාරේ සැරිසරලා තියෙන්නේ. ඒකට ඒ කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ මේ දෙවෙනි දේශ මේ මෙතනින් දෙපත් කරලා තියෙන මේ දෙවෙනි ගාථාවේදී මතු කරන්නේ සංහා දුතියෝ පුරිසෝ නීවබද්ධාම සංසාරං හිත භාවඤ්ඤතා භාවං සංසාරං නාති වත්තති. ඒක කවුරු හරි කෙනෙක් මේ විදිහට මේ සංඛාව දෙවන්න කරගෙන අවිද්‍යාවගේ මෙහෙවීමෙන් ගමනක් යනවා නම් ඒ තනත්තර මේ සංසාරේ ඉක්මවන්න හම්බෙන්නේ නැහැ. දැන් මොහොතක් මොහොතක් පාසා වර්තමාන වශයෙන් උත් එයා ඉන්න මොහොතක් ඒ මොහොතෙන් අනිත් ස්වභාවයටපත් වීමක්. මෙසේ බවකුත් අන්සේ බවකුත් කියන මේ නැත්නම් මෙසේ වර්තමානයේ පවතින ස්වභාවයක් ඒ ස්වභාවයෙන් අන්‍යෝ ස්වභාවයටපත් වීමක් කියන මේ හැම තිස්සෙම ඊළඟ ඊළඟ ඊළඟ මොහොතක් කරා ගෙන යන ස්වභාවයක් ඊළඟ ඊළඟ මොහොතක් කරා අනිත්‍යත්වයටපත් වෙන ස්වභාවයක් කරා තමයි මේ සංසාරේ දිගහැරී යදී දිගහැරී යන්නේ. ඉදිරියට ඉදිරියට ඉදිරියට ගමන් කරන්නේ. එතකොට ඒ කාරණේ එතකොට මේ මේ ගාථා දෙකෙන් මතු කරනවා. එතකොට මේතන සඳහන් වෙන මේ ඉස්තභාව කියන කාරණාව තමයි ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් විස්තර කරන්න යන්නේ. එතකොට ඉස්තභාව කියන වචනේත් එක්කම අඤ්ඤතා භාව කියන වචනේත් යනවා. එතකොට ඉස්තභාව කියන එක එතකොට මෙසේ බවක් නැත්නම් මේ දැන් වර්තමානයේ ස්වභාවය වර්තමාන අවස්ථාවේ වර්තමාන මොහොතේ ස්වභාවය කියලා ඉතින් අපිට හිතා ගන්න පුළුවන්. මොකද ඒ ස්වභාවය එහෙම පවතින්නේ නැහැ. ඒ ස්වභාවය මොහොතක් පාසා මේ පාසා මේ අනිත්‍යතාව මුල් ධර්මයට යටයි. අනිත්‍යතාවයට යටයි. ඒ නිසා ඒක හැමතිස්සම ඊළඟ දෙයක් බවට පත් වෙනවා. වෙනස් දෙයක් බවට පත් වෙනවා. දැන් තියෙන ස්වභාවය හැමතිස්සම ඊළඟ වෙනස් ස්වභාවයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි කොයිතරම් වර්තමාන මොහොතේ අපි සැපෙන් සතුටින් හිතියත් ඒ මොහොත ගැන අපිට විශ්වාසයක් තියන්න හැකියාවක් නැහැ. මොකද ඒක හැමතිස්සම ඊළඟ ස්වභාවයට පත් වෙන ප්‍රවණතාවයක් තියෙනවා. ඊළඟ ස්වභාවයට පත් වෙන නේමියාවක් තියෙනවා. ඒක වළක්වා ගන්න හැකියාවකුත් නැහැ. අපිට කිසිම පාලනයකින් තොරයි මේ සිද්ධ වෙන ක්‍රියාවලිය. ඒ නිසා අපි කොයිතරම් මේ මොහොත අපි අල්ලන්න ගියා ඒ පැනලා යනවා අපේ අතින්. මොකද ඒක අනිත්‍ය භාවයෙන් බවට පත් වෙනවා. අපි මේ වර්තමානයේ තියෙන තත්ත්වය ගැන හරි හතුටේ බොහොම රාගෙන් ඇල්මෙන් ඔක අල්ලන්න යනවා. නමුත් ඒක අනිත්‍ය භාවයෙන් බවට පත් වුණාම ඔන්න ඉතින් අපේ හිතේ පශ්චාත්තාවයක් ඇති වෙනවා, දුකක් ඇති වෙනවා, ශෝක වේලපීම් ඔක්කොම ටික ඇති වෙනවා. දැන් මේ දැන් මේක මේ අතුවාවේදී එතකොට ස්වාමීන් වහන්සේ මතක කරලා දෙනවා පොඩ්ඩක් වෙනස් විදිහට අර්ථකථනයක් දීලා තියෙනවා කියලා. අපි ඒකත් පොඩ්ඩක් අහලා බලමු. ප්‍රශ්නේ අටුවාව දෙන අර්ථකථන අර්ථ වැරදි බව පෙන්වන්න හොඳ සාධනකයක් දීඝනිකායේ පාටික සූත්‍රයෙන් හෙළිවෙනවා. පාටික සූත්‍රයේ සඳහන් වෙනවා ඒක කෙටියෙන් කියතොත් කල්ප විනාශ වෙන අවස්ථාවේදී ශුන්‍ය වූ බ්‍රහ්ම විමානයක් පහළ වෙනවය. ඒකේ කවුරු හරි ගිහින් උපදිනවය. ඉපදිලා කලක් එතන කණියෙම ඉන්නකොට තනිකම වැඩි නිසා කල්පනා කරනවා අහෝ වත අඤ්ඤේති සත්තා ඉස්සත්තං ආගච්ඡෙය්‍යු අනේ තවත් සත්වයින් මෙතනට මේ ඉස්සත්ත්වයට එනවා නම් කියලා. එතන ඉස්සත්ත්වය කිව්වේ මනුෂ්‍ය ලෝකයේ නෙවෙයි. එතන කියන්නේ බ්‍රහ්ම ලෝකය. බ්‍රහ්ම ලෝකේ ඉඳන් බලනකොට ඉත්තස්සේ බ්‍රහ්ම ලෝකයයි. මනුෂ්‍ය ලෝකේ ඉන්න අපිටයි ඉත්තස්සේ මනුෂ්‍ය ලෝකය වෙන්නේ. එතකොට මේක සාමාන්‍ය පටවර්තයකින් ගත්තොත් මනුෂ්‍ය ලෝකය කියලා ගන්න පුළුවන් වුණාට මෙතන විශේෂයෙන්ම ඉදලා තියෙන්නේ මුළු මහත් සංසාරයේම ගැන කියනකොට මනුෂ්‍ය ලෝකේ එක පැත්තකට දාලා අනිත් ඒවා වෙන පැත්තකට දැමීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන ධර්මතාවයක් දක්වන්නේ. අර ගිලසුණි වගේ ඉස්සත්‍යයක් එක්කම තියෙනවා චිත්ත භාවයත් චිත්ත භාවයත් එක්කම තියෙනවා අඤ්‍යතා භාවයක් පැවැත්මේ තිබෙන ඝට්ටනය මෙතනින් පෙන්눔 කරන්නේ යම් තැනක ඉත්තත්වයක් ඇති වුණා නම් මෙතන කියලා දෙයක් ඇති වුණා නම් ඒ එකම අන්‍ය වූ තැනක් ඇතිවීමේ ස්වභාවයකුත් තියෙනවා ඉස්සත් එක්කම අඤ්‍යතා භාව කියන අඤ්‍යතා භාව කියලා කියන වෙනස් වීම තිබෙනවා. අනිත්‍යතාව තෝරනකොට යොදන පද තමයි විපරිණාම අඤ්‍යතා භාව. එතනත් අඤ්‍යතා භාව කියලා කියනවා. විපරිණාමයෙන් වෙනවට පරිණත කියලා කියන්නේ විපරිණාමය වෙනවා. විපරිණාමය වෙනවා. පරිණත කියලා කියන්නේ හොඳට මෝරපු අවස්ථාව. විපරිණාම කියන වචනයෙන්ම හැඟෙනවා ඉස්සල්ලාම පරිණතයක් ගැන අදහසක් තිබුණ බව. විපරිණාම අඤ්‍යතා භාව කියලා කියන්නේ ඔන්න හොඳ පරිණත తත්වය, මෝරපු తත්වය කියලා හිතාගෙන ඉන්නවා. නමුත් දන්නේම නැතුව ඒක විපරිණාමයට හැරෙනවා. වෙනස් බවට හැරෙනවා. අඤ්‍යතා භාව වෙන දෙයක් බවට පත් වෙනවා. මෙන්න මේක ලෝක ස්වභාවයක්. අනිත්‍යතා ධර්මයේ ඉන්න ස්වභාවයක් බව පේනවා. මුල් කාලයේ නිත්‍යතාව පිළිබඳ තේරීමේදී සංකත ලක්ෂණ වශයෙන් දක්වන්නේ උප්පාදා පඤ්ඤායති උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති චිතස් අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා. උපතක් තිබෙනවා උපතක් පෙනෙනවා උපතක් පෙනෙනවා ගෙවි යාමක් පෙනෙනවා චිතස් අඤ්ඤතත්තම් ස්ථිත තිබෙනවා. ස්ථිත තිබෙනවා කියලා හිතන දෙෙහි වෙනස් වීමක් අඤ්ඤතාභාවයක් තිබෙනවා. පහුකලෙක මේක ශාස්ත්‍රීය වචෙන් තෝරන්න ගියායේ මේක තුනක් හැටියට හදාගත්තා. උපාද, හිති, භංග කියලා. නමුත් ධර්මතාවනෝ බලනකොට වචන දෙකකින්ම පද දෙකකින්ම මේ தත්ත්වය අල්ලන්න පුළුවන්. හිත භාවයකුත් තියෙනවා, අඤ්ඤතා භාවයකුත් තියෙනවා. ඒක නිසා තමයි අර සමුදේ වය ආදී වශයෙන් බොහෝ අවස්ථාවල වචන දෙකකින්ම බුදු පියාණන් වහන්සේ අනිත්‍යතාවය දක්වන්නේ. අර හිතස අඤ්ඤතත් සංකීර්ණ අදහස මොකද්ද? ලෝකයා සාමාන්‍යයෙන් ස්ථಿತಿ කියලා හිතන එක ඇත්ත වශයෙන්ම ස්ථිතියක් නෙමෙයි. ඒ ස්ථිතියේ මුල ඉඳලා අගටම තියෙන්නේ අඤ්ඤතා භාවය. අපි මේක පටිච්චසමුප්පාදයේ ජාති ජරා මරණ වලට සම්බන්ධ කරලා බැලුවොත් මෙතනින් අපිට පෙනෙන්නේ අර ජාති ජරා මරණ අංග දෙකේ සම්බන්ධය කොයිතරම්ද කියතොත් යම් කිසි කෙනෙක් උපදිනවත් එක්කම ඒ තනත්තගේ අඤ්ඤතා භාවයක් පටන් ගන්න බවයි. මරණයත් එතනම. එතකොට දැන් තුන් සායනාසේ පෙන්ලා දෙන විදිහට එතකොට අටුවාවේදී මේක ටිකක් රළු විදිහට අරගෙන ඉත්ත භාවය කියන එක මනුෂ්‍ය අපි මේ වර්තමාන මෙහි නම් කතා කරනවා නම් ඉත්ත භාවය කියන එකද මනුෂ්‍ය භාවයේ වශයෙන් මනුෂ්‍යාත්ම භාවයේ වශයෙන් අඤ්‍යතා භාවය කියන එක අනිකුත් සියලුම බ්‍රහ්ම ලෝක දිව්‍ය ලෝක අපාය ලෝක ආදී වශයෙන් අනිකුත් සියලුම දේවල් අඤ්‍යතා භාවය වශයෙන් පෙන්ලා දෙනවා. නමුත් ඊට වඩා බොහොම සූක්ෂම අර්ථයක් සියුම් අර්ථයක් මේ වචන දෙකේ තියෙන බව ස්වාමීන් වහන්සේ මතක කළා දෙනවා. මේක මේ වර්තමාන වශයෙන්ම සලකලා බැලුවොත් වර්තමානයේ යම් කිසි මොහොතක් මේ මොහොත වශයෙන් තියෙන මේ ස්වභාවයක් තියෙනවා නම් නමුත් ඒ ස්වභාවය වෙනුවට හැමතිස්සම ඊළඟ ස්වභාවයක් වෙනස් වූ ස්වභාවයක් නැත්නම් අන්‍ය වූ ස්වභාවයක් ඊළඟ මොහොතේ සිද්ධ වෙනවා. ඒ නිසා මේ ස්වභාවය දිගට පවතින තත්ත්වයක් නැහැ. හැමතිස්සම මේ අනිත්‍යතා මූලධර්මය නිසා කිසිසේත්ම එක මොහොතක්වත් ඒ හැටියෙම ඒ ස්වභාවයෙන්ම ස්ථිරව දිගු කාලයක් තියෙන ස්වභාවයක් නැහැ. මේ මොහොත හැමතිස්සම වෙනත් මොහොතක් බවට පත් වෙනවා. මේ ස්වභාවයෙන් හැමතිස්සම වෙනත් ස්වභාවයක් බවට පත් වෙනවා. එතකොට ඒ අර වර්තමාන වශයෙන් අපිට සලක ගන්න පුළුවන් මේ අනිත්‍යතා මූලධර්මය ඒක සාවිනාසී ටිකක් මතු කරලා පෙන්නනවා. ඒකම එතකොට බුදුරජාණන් වහන්සේ මේ මේ සූත්‍රය හම්බෙනවා සංකත ලක්ෂණ සූත්‍රය කියලා අංගුත්තර නිකායේ. ඒකෙදි බුදුරජාණන් වහන්සේ කියනවා මේ මොනවාද මහණෙනි මේ සංකත දේවල් වල තියෙන ලක්ෂණ. එතකොට එතෙන්දී බුදුරජාණන් වහන්සේ කාරණා තුනක් ඉදිරිපත් කරනවා. තීනිමානි භික්ඛවේ සංකතස් සංකත ලක්ෂණානි කියලා. මේ මොනවද ඉදිරිපත් කරන්නේ? උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, පිටස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඒකේ එතකොට මේ යම්කිසි දෙයක් හේතු ප්‍රත්‍යයන් වලින් සකස් වෙලා තියෙනවා නම්, ඒකේ හැම තිස්සම මේ යම් තාක් දෙයක් මුළු ලෝකෙම තියෙන සියලුම මේ ලෝකේ තරම් නෙමෙයි අභ්‍යන්තරික වශයෙන් අපේ මනස්වල පවා සිත්වල පවා යම් තාද්දයක් තියෙනවා නම් මේ හේතුන් නිසා පටන් හටගත්ත. හේතුපත්යන් නිසා හටගත්ත යම් තාක් මේ සංකෘතය දේවල් තියෙනවා නම් එනේ මෙන්න මේ ගතිගුණ තුනක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒ තුන තමයි එතකොට උපාදෝ පඤ්ඤායති. මේකේ මේ හට ගැනීමක් පේන්න තියෙනවා. ඊළඟට වයෝ පඤ්ඤායති මේකේ ඡේවියාවක්, වැයවියාවක්, අභාවයට යාමක් පේන්න තියෙනවා. ඊටස්ස අඤ්‍ය දත්තම් පඤ්ඤායති. මේ වර්තමානයේ තියෙනවා වගේ පේන දේ හැමතිස්සම වෙනස් ආකාරයකට පත් වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් අතනම අපි මේ මේ සූත්‍රය දිහා බැලුවාම අපිට තේරෙනවා දැන් මෙතෙන්ද බුදුරජාණන් වහන්සේ අර අපිට ටිකක් වැඩිපුර විස්තර කළ දෙන්න මේක මේ අවස්ථා තුනක් වශයෙන් පෙන්වන්න පෙන්වන්න ගියාට බුදුරජාණන් වහන්සේම අර කටුගුණ සානසේ කියන වගේ බොහෝ සූත්‍රවලදී මේ සමුදය වය කියන වචන දෙකෙන් මේ සම්පූර්ණ ක්‍රියාවලියම මතු කරලා තියෙනවා. සූත්‍ර වශයෙන් කියනකොට සතිපට්ඨාන සූත්‍රයේදී මේ හැම තැනදීම කියන්නේ සතිපට්ඨානයක් පාසා. නැත්නම් මේ සතිපට්ඨාන සූත්‍රයේ ඉදිරිපත් වෙන හැම කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව ආදී හැම අනුපස්සනාවක් ගානේ බුදුරජාණන් වහන්සේ කියන සමුදය ධම්මානුපස්සීවා කායස්මින් හැර. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එතකොට මේ අනිත්‍යතාවය තමයි මේ බලබල වාසය කරන්නේ. එතකොට මේ අනිත්‍යතාවය මේ සමුදය වය කියන වචන දෙකෙන් පවා ඉදිරිපත් කරන්න ප්‍රමාණවත්. ඒකයි එතකොට වචන දෙකෙන් බොහෝ තැන්වල ඉදිරිපත් කරනවා. එතකොට මේ පිටස්ස අඤ්‍යතත්තම් පඤ්ඤායති කියලා කියවහම මෙතනින් අදහස් වෙන්නේ මේ ඔන්න ඇති වෙලා ඔන්න එක දිගට පවතින ස්වභාවයක් තියෙනවා. ඒක ටිකක් වෙලාවක් ගියාට පස්සේ වෙනස් වෙලාවට වෙනස් වීමකටපත් වෙනවා කියන්නේ. ඒ වෙනුවට උපන් මොහොතේ පටන් හටගත්ත මොහොතේ පටන් මේක මේකේ ස්වභාවය තමයි අනිත් ස්වභාවයට පත් වෙවි පත් වෙවි පත් වෙවි මොහොතක් පාසා අන්‍ය ස්වභාවයට පත් වෙවි පත් වෙවි තමයි යා ජරාව කරා යන්නේ නැත්නම් ෂේ වීම කරා යන්නේ වැය වීම කරා යන්නේ එතකොට මේ වචන දෙකක් වුණත් එතකොට මේ සම්පූර්ණ સિદ્ધාන්තය පැහැදිලි කරන්න ප්‍රමාණවත් වෙනවා එතකොට එතකොට ඊළඟට දැන් සාවින්හසේ ඒ අනුව අපිට මතක් කරලා දෙනවා යම්ස කෙනෙක් එතකොට උපදිනකොට අනිවාර්යෙන් මරණයත් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ආට ආයේ ඉපදුනාට පස්සේ මරණයෙන් තොර ස්වභාවයක් නැහැ. උපන් මොහොතේ පටන් ශනික මරණයක් යාට සිද්ධ වෙනවා. ශනික ශනික වශයෙන් නැත්තම් හිතේ හිතේ ගත්තොත් ඔන්න ශනයක් පාසා විඥාණය ඇති වෙනව නැති වෙනවා. ඊළඟ රූප ධාතු නැත්තම් රූපස්කන්ධය වශයෙන් මොහොතක් මොහොතක් පාසා ඔන්න ඇති වෙනව නැති වෙනවා. වේදනාවන් සංඥාවන් සංඛාරයනොත් ඒ වගේමයි මොහොතක් මොහොතක් පාසා මේ ඇතිවීමෙන් නැතිවීමෙන් යන ගමනක් තමයි තියෙන්නේ අන්තිමට ඉතින් ඕක අපිට අර පේන්න තියෙන රූපයේ වශයෙන් අපි ශරීරයේ වශයෙන් ඔන්න අභාවයටපත් වෙනවා විඥානය නිරුද්ධ වෙනවා එතකොට අන්න අපි කියනවා මනුස්සයා මැරුණා කියලා නමුත් ඒ ඒ අපි කතා කරන සම්මුති මරණයට මෙහා ක්ෂණික මරණයක් මොහොතක් මොහොතක් පාසා සිද්ධ වෙලා තියෙනවා ඒ කාරණාව තමයි මේ ඉත්ත භාව අඤ්ඤතා භාව කියලා කියන්නේ. එතකොට මේ හැම හැම මොහොතකදීම යම් මේ තියෙන ස්වභාවයෙන් අන්‍ය ස්වභාවයටපත් වීමක් තියෙනවා. අර පසු කාලීන ගාථාවක් නමුත් බොහොම අර්ථවත් ගාථාවක් තමයි උප්පත්තිය සහේ වේදම් මරණං ආගතං සදා আদি ගාථාව. උපතත් සමගම හැම කල්හිම මරණය එනවා කියන එක. ඈඳුත්තකින් එකක් ඇදලා ගන්නකොට අනිත් එකත් ඇදිලා එනවා වගේ ජාතිය ඇදලා ගන්නකොට ජරා මරණයත් ඇදිලා එනවා. බුදු පියාණන් වහන්සේ පහළ වෙන තාක් ලෝකයා හිතුවේ ජරා මරණයෙන් තොර ජාතියක් අපට ලබා ගන්න පුළුවන් කියලා. භවයෙන් තොර උපාදානය. ওই විදිහට ඈඳුත්තේ ඈඳුතු ස්වභාවය ඉදප්පච්චේතා නොතකීම නිසා ලෝකයා අර විදිහට මෝහයෙන් ප්‍රයත්නය කෙරුවා. ලෝක නිසා තමයි ගැටුමක් ඇති වුනේ. එතකොට බුදු පියාණන් වහන්සේගේ ධර්මය අනුව අපිට පේනවා උපතක් ඇති වුණා කියලා කියන්නේ පළමුවෙන්ම මෙතනක් ඇති වුණා. ඇත්ත වශයෙන් කියනවා නම් ආර්ය විවහාරයට අනුව ලෝකයක් ගැනීමට ලෝකයක් ගැනීමට කූණ්‍යයක් ගැහුවා වගේ. මෙතනක් ඇතිවීම. ඔය විදිහට ජාතිය වශයෙන් කෙනෙක් උපදිනකොටම ඉපදීමත් එක්කම ලැබෙන පළවෙනිම උපන්දින තෑග්ග තමයි මරණය. හේතනත්තර හිමිවන මරණය. ඔය විදිහට අපිට හිතා ගන්න පුළුවන් මිත්‍ය භාව, අඤ්‍යතා භාව කියන වචන දෙක ඉතාමත්ම ගැඹුරුයි. මේ දියසුරිය පිළිබඳවත් කියන්නේ ඒ විදිහේ දෙයක් කියන්න තියෙන්නේ. මේ දියසුරිය පිළිබඳවත් තියෙන්නේ ඒ විදිහේ දෙයක්. දනු බැල්මට මෙතන වසවත්තන ස්වභාවයක් තියෙනවා. දැන් අර දිය සූර්ය දිහා ඈත ඉඳලා බැලුවහම පසවත්තන කියලා කියන්නේ යම්කිසි දෙයක් Tamanගේ පාලනයේ පවත්වාගත හැකි ශක්තියයි. ආත්ම කියන පදයේ මූලික අර්ථය තමයි ලෝකයා මූලික අර්ථයක් තමයි ලෝකයා අතර තිබෙන ආත්ම දෘෂ්ටියේ මූලික හැඟීමක් තමයි මට පුළුවන් මේවා මගේ යටතේ සබා ගන්න කියන එක. ඒක තමයි වශයෙන් පාත්වනවායි කියන්නේ. එතකොට දියසුලියක් දිහා බැලුව බැලමට පේන්නේ ඒක ස්වයංක්‍රීයත්වයක් පෙනුනා වගේම වසවත්වන ස්වභාවය. මේ සුලිය අර හැම එකක්ම ඇදලා ගන්නවා වගේ පේනවනේ. නමුත් ඇත්ත වශයෙන්ම මෙතන වසවත්වන ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ. අනාත්ම ස්වභාවයක්. ඒ කියන්නේ දියසුලිය කියලා හඳුන්වන්නේ මොකද්ද කියලා ගැඹුරින් විග්‍රහ කරලා බැලුවාම මෙතන තියෙන්නේ දියවැලකුත් සහ ජලකුද්දකුත් අතර හැපීමක්. දෙකක් අතර හැපීමක් නිසා එක්කෙනෙකුගේ වැඩක් නෙමෙයි. හිතප්පච්චේතාව එයින් පේනවා. අන්න ඒක නිසා තමයි අත්තාපි අත්තනෝනත්ති අත්තාහි අත්තාහි අත්තනෝනත්ති තමාට තමාවත් අයත් නැත කියලා කියන්නේ. යේසුනියට යේසුනියවත් අයත් නැත. ස්වයංක්‍රීයත්වයක් නැත. ප්‍රෝභාවක් නැත කියෝ වගේ මේ ලෝක මේ ලෝක ස්වභාවය ඕකයි. මේක තමයි ඉතින් දුක. මෙන්න මේ කාරණේ තවදුරටත් බුදු පියාණන් වහන්සේ උදාන පාඩියේ දක්වනවා. මේ ලෝක ස්වභාවයම මේ ලෝකයා භවය කියලා අල්ලගෙන ඉන්න එක ඇත්ත වශයෙන්ම අඤ්‍යතා භාවයක් වෙනස් වීමක්. අනිත්‍යතාව ඒකෙම ඇතුල් වෙලා තියෙනවා. එතකොට මේ ලස්සන ගාතාවක් ඉදිරිපත් කළා තියෙනවා මේක මම හොයලා බලුවා කොහෙන්ද ඉන්නේ කියලා. මේ අතන අනාලය සායනස තමයි ඒක මතක කරලා දිය තුනේ ඒක මේ සායනස උඩලා දක්වලා තිබුණේ මේ අපි දන්න ඔය පිරිත් පොතේ තියෙනවා එක කොටසක් මේ අතන ප්‍රධාන බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර පිටකයෙන් අරගත්ත සූත්‍ර දේශනා ගුණයක් ප්‍රධාන පිරිත් වශයෙන් තියෙනවා. හැබැයි ඒකට එකතු කරලා තියෙනවා මේ චතුරාර්යක භාවනාව. බුද්ධානුස්සති, අසුභ, මරණානුස්සති, මෛත්‍රී කියන. ඒකට මේ මරණානුස්සති ඉදිරිපත් කරන තැන තියෙන ගාථාවක් තමයි මේ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ කියනවා උපත්ත්‍යා සහේ වේදං මරණං ආගතං සදා මරණත්ථාය ඕකාසං වදකෝ විය ඒසති කියලා මේ අසන ගාතාවක් ඒකදී කියන්නේ එතකොට මේ උපත සමගම හැම කල්ලිම මරණය එනවා. හරි මේවා වදකේක් මොකක් හරි අවස්ථාවක් මේ අවකාශයක් බලමින් කොයි වෙලාවේද අවස්ථාවක් මට හම්බෙන්නේ කියලා වදකෙක් මරන්න පිටිපස්සෙන් එනවා වගේ උපත හම්බෙච්ච ගමන් ඉපදුන මොහොතේ ඉඳන්ම ඔන්න මරණය කියන එකත් අවස්ථාවක් බල බලා එනවා අපිත් එක්ක එනවා. ඒත් මේ ගාථාවේතරම මේ මරණානුස්සති සම්බන්ධයෙන් මේ පිටිත් පොතේ එන ගාථාවක්. ඒකට ස්වාමීන් වහන්සේ ඒකට ඒ ගාථාව උඩට අරන් කියන්නේ ඒක මේ බොහොම අර්ථවත් ගාථාවක් බවයි. මොකද අපිට අපි බොහොම සතුටුදායක සතුටු දනවන දෙයක් වශයෙන් සුබදායක දෙයක් වශයෙන් අපි මේ උපත පිළිගන්නවා. අපි ඉතින් ඒකට උපන් දින සාද පවත්වනවා. නැත්නම් දරුවෙක් ඉපදුනාම අපි ඉතින් හැමෝටම මේක ගන්නලා ඉතින් හැමෝම වෙන සතුටු වෙනවා. ඇයි කිව්ව ගණන් වෙනවා. නමුත් මේ උපත කියන එක අනිවාර්යයෙන්ම එතන මර්මය එකව යාමක්. උපදින තෑග්ගක් වශයෙන් එතකොට දැන් සාරිනාස මතක් කරනවා ලැබෙනවා නම් ප්‍රධාන ලැබෙන උපන්න තෑග්ග තමයි මරණය කියන්නේ. මොකද ඉපදුනා නම් නොමැරී ඉන්න හැකියාවක් නැහැ. නමුත් ඉතින් පසු කාලයේදී අපි මිනිස්සය වශයෙන් විතරක් නෙමෙයි අනිකුත් දෙවියෝ වශයෙන් වෙන්නත් පුළුවන් බ්‍රහ්මී වශයෙන් වෙන්නත් පුළුවන් මේ හැමදෙනාම දැන් ඉපදුනාට පස්සේ කල්පනා කරන්නේ කොහොමද මැරෙන්න තු වෙන්නේ මැරෙන්න තු ඉන්නේ කොහොමද අපි අමතක කරනවා මේ ඉපදුනා නම් අනිවාර්යෙන් මරණය Tamanට උරුමයි කියන එක අමතක වෙලා උත්සාහ කරනවා පුළුවන් තරම් මැරෙන්න නැතුව ඉන්න ඒ කාරණේදී තමයි එතකොට අපිට අර අමතක වෙන්නේ මේක මේ ඉදප්පච්චේතාවයක් මෙතන තියෙන්නේ උපතයි මරණයි මරණයයි දෙක එකට යන අත්කල් බඳගෙන යන ස්වභාවයක් තියෙනවා එතකොට ඊළඟට මේ මෙබඳු මූල මූල ස්වභාවයක් තියෙන නිසා හේතුකත් සම්බන්ධයක් තියෙන නිසා මේ වියසුලිය පවා හේතුන් නිසා හටගත්ත දෙයක්. ඒකත් නැහැ අර ස්වාමීන් වහන්සේ කියන වගේ ඔටෝමැටික් ස්වභාවයක් නැහැ. ස්වයංක්‍රීය ස්වභාවයක් නැහැ. ඒකට බෑ තනියෙන් දිග කාලයක් තිස්සේ යන්න එයාටත් හැකියාවක් නැහැ. මොකද මේ හේතු ටික තියෙන තාක් තමයි වියසුලිය පවතින්නේ. හේතුන් ටික යම් වෙලාවක අභාවයට යනවා නම් හේතුන් ටික යම් වෙලාවක නිරුද්ධ වෙලා යනවා නම්, ෂේ වෙලා යනවා නම් දේසුලියත් ඉතින් නැති වෙලා යනවා. එතකොට දැන් දේසුලිය හට ගන්න ආකාරය ස්වාමීන් වහන්සේ අපිට මතක් කරලා තිබුණා. අර පුංචි ජලපහරක් ප්‍රධාන ජලප්‍රවාහයට විරුද්ධ යන්න ආරම්භ කරලා ඊළඟට ඒක යන්න බැරි නිසා, මේ දෙක අතර ඇති වෙන ඝට්ටණය නිසා, ඝර්ෂණය නිසා ඔන්න එයා බලනවා මේ උඩට ප්‍රතිවිරුද්ධ පැත්තට යන වෙනකොට යටට කිලා බහින්න එයා උත්සාහ කරනවා. අන්න එතකොට තනියම් කුහරයක් හැදෙනවා වගේ අර කුණීලයක ආකාරයකට කිරිගොට්ටක ආකාරයට යාන යට යනවා නියම් පාතාලෙකුත් හදාගෙන. මේ පාතාලෙට ඔන්න මේ එතන තියෙන අර අවපීඩන තත්ත්වය නිසා පිටින් ඔක්කොම එක එක දේවල් කොටු කෑලි මේ රොඩු කෑලි ඔක්කොම ඇදලා ගන්නවා. අන්න ඒක නිකන් හරියට අපේ මේ හිතේ තියෙන සංහා ස්වභාවය වගේ. ඒ කියන්නේ අවිද්‍යාවයි සංහාවයි මේ දියසුලියක වශයෙන් ක්‍රියාත්මක වෙනකොට සමාවෙන අවිද්‍යාවයි මේ මේ මේ නාම රූපයි විඥානයි දියසුලයක් වශයෙන් ක්‍රියාත්මක වෙනකොට මේකේ දියසුලියේ තියෙන ඒ සැඩපරුෂ ස්වභාවය නිසා එයාගෙන් හදන පාතාලය නිසා එයා ඇතුළට ඇද ගන්නවා අන්න තණ්හා මුල් කරගෙන විවිධාකාර දේවල්. ඉතින් අපි අමුදරුව වශයෙන් නම් කරගන්නවා, ඒවල දරුවන් වශයෙන් නම් කරගන්නවා, යාන වාහන වශයෙන් නම් කරගන්නවා, විවිධාකාර තනතුරු මාන්න ආදී දේවල් නම් කරගන්නවා. මේ තණ්හාවෙන් අර දියසුලියට ලං කරගන්න ස්වභාවයක් තියෙනවා. එතකොට මේකත් ඉතින් දැන් ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේකත් මේ තනිය පැවතින ස්වභාවයක් නෙමෙයි. එතන පොඩි කාරණයක් ඒකට තියෙන්නේ. ඒතර දියසුලියටවත් දියසුලිය අයිති නැහැ. අපිටවත් අපි අයිති නැහැ. නැත්නම් ඕනම කෙනෙක් වශයෙන් අපි හිතනවා මේ මම මට පුළුවන් මාව පාලනය කරන්න. නැත්නම් මට මාව අයිති කියලා අපි හිතාගෙන ඉන්නවා. නමුත් Tamanටවත් Taman අයිති නැති බව මේ ධම්මපදයේ ගාථාවෙන් එතකොට සඳහන් කරනවා. ධම්මපදයේ ගාථාව කියනවා පුත්තා මත්ති ධනම්මත්ති ඉති බාලෝ විහංයති. අත්තාහි අත්තනෝ නක්ති කුතෝ පුත්තා කුතෝ ධනං කියලා. අර බුදුරජාණන් වහන්සේ කියනවා මේ කුත්තාමත්ති මේ මට පිට්ටු ඉන්නවා ධනම්මත්ති මට ධනෙ තියෙනවා ඉතිබාලෝ විහඤ්ඤති ඔන්න ඉතින් බාලයා නැත්තම් අඥානයා මොන මනුස්සයා ඉතින් මේවා ගැන බොහොම වෙහෙසටපත් වෙනවා එයා ඉතින් ඒ ගැන උනම් මඩනවා නමුත් අත්තාහි අත්තනෝ නැත්ති කුතෝ කුත්තා කුතෝ ධනං කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා මේ තමන්ටව තමන්වත් අයිති නැතිකොට මොන කුත්තුද මොන ධනයක්ද කියලා බුදුරජාණන් වහන්සේ උපහාසයට වගේ කියනවා එතකොට මේ කාරණය එතකොට තමයි මෙතනින් මතක් කරලා තියෙන්නේ මම හිතන්නේ අපි සෑහෙන සාකච්ඡා කළා. අපිට මෙහෙන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට ඉස්සරහට යන්න පුළුවන්. මොකද මේ විතරක් නෙමෙයි කියන්නේ. මොකද <laughs> කියන්නේ කියන්නේ කියන්නේ නේද ටිකක් අර මේ අමාරුවෙන් ඉතින් කාට හරි මේවා සම්බන්ධයෙන් දැන් අපි ටිකටම ප්‍රශ්න කර මේ ජීවිත වශයෙන් විස්තර කරගෙන ගියා. අපේ උපාසක මහතුරුන්ට එහෙම මොනවා හරි අහන්න තියෙනවා නම් අපිට පොඩ්ඩක් අවස්ථාවක් ගන්නත් පුළුවන්. පොඩ්ඩක් අපිට විවේකීවරත් එක්ක. සාකච්ඡාවකට අර විවේක සාකච්ඡාවට වගේ කියලා මම අහන්නේ. ඔව්. මේ පොතේ විවේකම මේ කර්මන්නේ හාමුදුරුවෝ මේ අටුවාව පිළිබඳව ප්‍රශ්න කරනවා. සාමාන්‍යයෙන් මොකක් වෙලාවට සමහර අය අහනවානේ අටුවාව බැලුවද කියලා. මේක පිටිකේ තිබ්බා කියලා කිව්වොත් එහෙම ඊට පස්සේ අපෙන් අහනවා අටුවාව බැලුවද කියලා. ඒ කියන්නේ මිනිස්සුන්ට ලොකු විශ්වාසයක් තියෙන මේ අටුවාව තමයි අපිට පිළිහිට වෙන්නේ මේ ඒ හේරුම් ගන්න. ඔව්. සාමාන්‍යයෙන් මේ ප්‍රාණිහාස කියන විදිහට මේ එතෙන්ද අපි අපි ටිකක් ඒක අපාතම යනවා. ස්වාමීන් වහන්සේත් එහෙම බොහොම අන්තගාමීව අටුවා වෙන සියල්ලම වැරදි කියලා විවේචනය කරන සභාවක් නැහැ. හැබැයි යම් යම් කරුණු කාරණාවන් නැසෙ නිර්දය විදිහටම විවේචනය කරනවා මේ මොකද දිවි එක්කෝ දීේතු අර්ථය නිවැරදි අර්ථය ලැබිලා නැහැ වගේ. සමහරලාට හොඳට අදගත් අර්ථයක් දිය යුතු තැන බොහොම මතු පිටින් ගිහිල්ලා තියෙනවා. අන්න මේ වගේ තැන් ඉතින් මතු කරලා තියෙනවා. හැබැයි ඉතින් අටුවාවෙන් සෑහෙන සේවයක් වෙලා තියෙනවා. ඒක උන්වහන්සේ බැහැර කරන්නේ නැහැ. හැබැයි යම් යම් අර්ථකථන හරහා ධර්මයේ බොහොම ගැඹුරු තැන් යටපත් වෙලා තියෙන බව උන්වහන්සේ මතු කරලා පෙන්නනවා. ඉතින් ඒ කියන්නේ ඒවත් මේ ඒ කියන්නේ ද්වේෂ සහගතව කරන පෙන්වීමක් නෙමෙයි ධර්ම ගරුත්වයෙන් ධර්මයේ බොහොම සැඟවිලා තියෙන නිකන් අර මුතුමැණික් අහුල්ලා ගන්නවා වගේ සැඟවිලා තියෙන ඊටාම වටිනා අර්ථකථනයන් හඳුන්ලා දෙනවා වගේ තමයි උත්සාහනාසේ කරන්නේ. මොකද ඒ හඳුන්වා දීම හරහා ධර්මයටයි හොඳ ප්‍රබල තැනක් ලැබෙන්නේ. නැතුව ඉතින් අපි දැන් අටුවාව මුල් කරගෙන ඉම නිවැරදි හොඳයි. නමුත් අපිට ඒ හරහා ධර්මයෙන් මතු කරගන්න තිබිච්ච යම් ඊටාම ප්‍රබල සම්දිස්ථානයක්, ඊටාම ප්‍රබල මූල સિદ્ધාන්තයක් අපිට අරකින් මතුවලා නැත්තම් ඒකට අපිට මේක වෙන වෙන උපක්‍රම පාවිච්චි කළ මේ ධර්මයෙන් ගන්න පුළුවන් සාරයක් ගත්තා කියන එකේ වරදක් නැහැ. මොකද ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට විමසාලා බලන්න බලන්න විවෘත වෙච්ච තරමට තමයි මේක බබලන්නේ. ඒක බුදුරජාණන් වහන්සේම කියන්නේ විවටෝ විරෝචති කියලා. කියන්නේ ධර්මය හොඳට විවෘත වෙච්ච ස්වභාව විවෘත වුණා නම් හොඳට අපි පරිශීලනය පරිශීලනය කරා නම් හොඳට අපේ විමර්ශනයට භාජනය කරා නම් අන්න එකෙන් අපිට මුතුමැණික් මතු කර ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේ මුතුමැණික් සමහරලාට ඒ වෙලාවේදී අටුවාචාරින් වහන්සේට ඒ උන්වහන්සේ ඉතින් කරලා තියෙන ලොකු වැඩක්. ඉතින් ඒ සියලුම මුතුමැණික් හම්බුණා කියලා ඉතින් අපිට කියන්න බෑ. මොකද උන්වහන්සේට සර්වඥාස් ඥානයක් නැහැනේ. ඒක බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු දහම ඉතින් විවිධාකාර කාලවලදී විවිධාකාර ස්වාමීන් වහන්සේලා බුද්ධිමතුන් තව තව ඒක විවිධාකාර දෘෂ්ටි කෝණයෙන් බලන්න බලන්න මේ ධර්මයේ විවිධාකාර සාරවත් ප්‍රදේශ හම්බ වෙන්න ගන්නවා. ඉතින් ඒ විදිහට මතුවෙච්ච ස්වභාවයක් තමයි ඉතින් අපිට තේරුම් ගන්න තියෙන්නේ. මේ මතුවීම හරිම ධර්මයේ පැවැත්මට නැත්නම් ධර්මයේ ඉදිරි ගමනට ලොකු අත්දැකීමක් අපේන. ඉතින් ඒ නිසා අපි වැරදි වැරදි විදිහට හිතා ගන්න හොඳ නැහැ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ හැමතිස්සම අටුවාව විවේචනය කරනවා අය අටුවාවට පහර ගහනවා කියන. උන්වහන්සේ අටුවාව බොහොම නිවැරදි වශයෙන් මේ අවශ්‍ය අවශ්‍ය ප්‍රමුඛතාවය නැත්නම් අවශ්‍ය ගෞරවය දීලා පිළිගන්න තැනුත් තියෙනවා. එමට තියෙනවා. ඒ වගේම එතනදී හොඳට ආර්ථය මතුවලා නැත්නම් එතන ආර්ථය විකෘති වෙලා තියෙනවා නම් ඒක නිර්දේව පහර ඒක මෙහෙලාලා හිම දැනුත් තියෙනවා. උන්වහන්සේදී ඍජුව කතා කරන සභාවක් තියෙනවා. ඒකවල දැන් රෝගාහක් විතර අතුවා පැත්තගෙන යනවා. මේ කාලය තුළ කොච්චර කාලයක් නිවෙච්ච වචන හැංගිලාවද කියන්නේ? එම් ප්‍රශ්නකුත් තියෙනවා. ඒ කියන්නේ ඇයි මේච්චර කාලයක් මේ අනිත් කෙනෙක් මතු කරලා පෙන්වන්නේ නැත්තේ? ඇයි මේ සායනහන්සම <laughs> මේ මේක මතු කළේ කියලා එහෙම කෙනෙකුට තර්කයක් නගන්න පුළුවන්. දැන් මෙහෙම තත්ත්වයක් අපිට හිතා ගන්නත් පුළුවන්. දැන් ඒ කියන්නේ දැන් බුද්ධ දේශනාව ආරම්භ කළාම බුදුරජාණන් වහන්සේ බොහොම කෙටියෙන් තමයි මුල් කාලෙදි විස්තර කළා තියෙන්නේ. දැන් පසු කාලේ ඉනවා තමයි ටික ටික ටික ටික හුඟක් විස්තර වලට ගිහිලා තියෙන්නේ. ඒක ඔය දැන් ඔය මුල් කාලේ ඉනව ඇති වෙච්ච සුත්තනිපාතේ තියෙන දේශනා මාලාවන් හරිනේ ගත්තාම ඒක දීර්ඝ විස්තර නැහැ. බොහොම ગાථා කීපයකින් අවශ්‍ය කාරණාව බොහොම ඍජුව කෙටියෙන් කියලා තියෙනවා. ඉතින් එහෙම කෙටියෙන් කියන්නම් ඒ කියපු දේ වටහා ගන්න නම් සෑහෙන මොහොපුරාගේ ප්‍රඥාවක් තියෙනවා. ඒ කියන්නේ කෙලෙස් බරිත මනසකින් මේ දේවල් වටහා ගැනීම හරිම අමාරුයි. ඉතින් ඔය මත් මේ කටුරුන් සානවාසෙන් ඉතින් මතක කරලා පෙන්නන ඔය සුත්ත නිපාතයේ තියෙන මේ අටක වගේ පාරායන වගේ වගේ බොහොම ගැඹුරු කොටස් තියෙන ප්‍රදේශ ඒවැදී ඒවා ප්‍රශ්න කරන්න එන්නේ සෑහෙන කාලයක් තිස්සේ මේ භ්‍රමචාරී වාසයක් කරපු සෑහෙන කෙලස් තවන වීරකින් කටයුතු කරපු සෑහෙන මේ දහමක් පිළිබඳව ගවේෂණයක යෙදිච්ච පිරිස තමයි ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ මේ වගේ ප්‍රශ්න කරන්නේ. ඒ බඳු පිරිසක් ඒ බඳු පරිසරයක ඉඳලා ඒ බඳු ඒ බඳු පසුබිමක ඉඳලා අහද්දී අර වගේ බොහොම කෙටි ඍජු ගාථාවකින් අන්න බක්ස්නේ කියන්නේ හිදා බහින ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ධර්මය අපිට තේරුම් ගන්න තියෙන්නේ සරල බව හරහා ගැඹුරට යමක් තියෙනවා. නැතුව මේ බොහෝම සංකීර්ණව අප්‍රමාණ ඒ කියන්නේ විස්තර රාශියක් ඔළුවේ පුරෝගණයකින් හරහා ගැඹුරට යමක් නෙමෙයි. ඊටාම සරල මනසකින්, පැහැදිලි මනසකින්, නිශ්ශබ්ද මනසකින්, කෙලෙසුන්ගෙන් තොර මනසකින් ගැඹුරට යනවා. ඒ ඉබඳු මනසක් පැවැත්වීම හරහා යන්න බුදුරජාණන් වහන්සේ කියන ධර්මයේ තියෙන ගැඹුර දැනගන්න තියෙනවා. ඒකමයි අර දැන් මෙතන අර අපි කල්නුත් මතක් කරගත්ත බුදු දේශනාවේ එන අර මහා නිදාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියනවානේ අර මේ මේ එත්තවතාකෝ ආනන්ද ජායේතවා ජීයේතවා මීයේතවා උපජ්ජේතවා එත්තාවතා අදිවචනපතෝ එත්තාවතා නිරුක්තිපතෝ එත්තාවතා පඤ්ඤත්තිපතෝ එත්තාවතා පඤ්ඤත් පඤ්ඤා වචන. ඒකවත පඤ්ඤා වචනන් කියලා වචනයක් තියෙනවානේ. ඒ කියන්නේ මෙතනයි ප්‍රඥාවෙන් ප්‍රඥාවෙන් බැස ගන්න පුළුවන්. ප්‍රඥාවෙන් මතු කර ගන්න පුළුවන් ගැඹුරුම තැන. කියලා පෙන්වන්නේ මේ විඥානයේ නාම රූපය අතර තියෙන මේ අන්‍යෝන්‍ය ප්‍රති සම්බන්ධය. ඒතකොට ඉබඳු අන්‍යෝන්‍ය ප්‍රති සම්බන්ධයක් තේරුම් ගැනීම තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ප්‍රඥාවේ මොහුකුරායම්. එතකොට මේ හුඟා දේවල් පුළුවන් තරම් සංඥා ගොඩක් හිතේ පුරවා ගැනීම නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වන ප්‍රඥාවේ මොහොපුරා යාම නැත්නම් ප්‍රඥාවට හසු වෙන ඊටාම සියුම්ම මට්ටමක් වශයෙන් පෙන්වන්නේ මේ කොහොමද මේ අන්‍යෝන්‍ය වශයෙන් තම තමාගේ හිතේ තියෙන නාම රූපයි විඥානය අතර මේ අතර සිද්ධ වෙන්නේ ක්‍රියාකාරීත්වය. ඒක තේරුම් ගන්න සෑහෙන පැහැදිලි මනසක් ඇති කරගන්න ඕන වෙනවා. සෑහෙන හිත දිහා නිරීක්ෂණය කරන්න ඕන වෙනවා. ඒ බඳු නිරීක්ෂණය කරන මනසකටම තමයි හසු වෙන්නේ මෙන්න මේ බඳු ස්වභාවයක් තියෙනවා. මේ නාම රූපයයි විඥානය අතර මෙන්න මේ වගේ අන්‍යෝන්‍ය පස සම්බන්ධයක් තියෙනවා කියලා අන්න කෙනෙකුට තේරුම් ගන්න. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කරන ප්‍රඥාව එතකොට මේ අපේ ඇතුළත අපි නිරීක්ෂණයක් කරහා මතුවර ගන්න තියෙන ඇතුළත නැමීම හරහා මතුවර ගන්න තියෙන ප්‍රඥාව. එතකොට මේ ප්‍රඥාව පසුකාලීන වශයෙන් පේන්න තියෙන නිකන් ටිකක් යටපත් වෙන ස්වභාවයක්. මොකද පසු කාලයේ හැහෙන දැන් සූත්‍ර දේශනා දැන් අත් වශයෙන්ම කියනවා නම් දැන් බුද්ධ කාලයේදී බුදුරජාණන් වහන්සේව හම්බ වෙන විවිධාකාර පුද්ගලයෝ එනවා. ඒ ආවහම ඒ ඒ අයට ගැළපෙන අන්දමින් බුදුරජාණන් වහන්සේ ධර්මයක් ඉදිරිපත් කරනවා. අපි තුමේ යාට තේරෙන්නේ ඔන්න ස්කන්ධපත් පැත්තෙන් නම් ඔන්න ස්කන්ධ මුල් කරගෙන ස්කන්ධයන් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කරනවා. ඒක යා හොඳට ප්‍රත්‍යක්ෂ කරාට පස්සේ ඔන්න යා රහත් වෙනවා. අපි තුම තවත් කෙනෙක්. එයාට ඔන්න අපි තුමු සතර මහා ධාතුන් මුල් කරගෙන එයාට ධර්මයක් දේශනා කරනවා. ඒ අනුව එයා බ්‍රාහ්මණාවක් වඩලා අන්න එයා රහත් වෙනවා. තවත් කෙනෙකුට ආයතන මුල් කරගෙන ඔන්න ධර්ම දේශනාවක් කරනවා. ඒක මුල් කරගෙන එයා රහත් වෙනවා. එතකොට අපිට තේරෙනවා මේ ඒ ඒ පුද්ගලයාගේ ස්වરૂපය දිහා බලලා කියන්නේ බුද්ධ ඥානයෙන් එයාගේ තියෙන අනුසේ ධර්මයන් දිහා තේරුම් අරගෙන අන්න බුදුරජාණන් වහන්සේ ඒ ඒ කෙනාට අනුරූපව ධර්මයන් දේශනා කළා තියෙනවා. ඒ අය බොහොම සරලව ඍජුව ඒක ප්‍රත්‍යක්ෂ කළා වැඩේ කරගන්නවා. මේ පස්සේ පස්සේ පස්සේ ඒ තරම් බොහොම විනිවිද දකින ප්‍රඥාවක් සහිත පුජ්‍යලින් අඩු වෙන අඩු වෙන ගන්න සාසනය. කෙලෙස් බරිත වෙන පටන් ගන්නවා. සෑහෙන පිරිස් ධර්මයට ඒ කියන්නේ සාසනයට එකතු වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ විනය ශික්ෂාපද පදවන් පනවන්න සිද්ධ වෙනවා. සෑහෙන පිරිසුත් ඉන්නවා. විෂම ස්වභාවයන් දැන් මතුවෙනවා සාසනේ. අර සෑහෙන විස්තර කර කර විස්තර කර කර මේක ඉදිරිපත් කරන්නත් වෙනවා. බුදුරජාණන් වහන්සේම කියනවානේ අර පුජ්‍යලීන්ගේ අවස්ථා හතරක් නේද තියෙනවා. මොනවාද මේ මුලින්ම කියන්නේ උග්ගට ගන්නිය කියලා මේ හරියට නිකම් මේ මේ වතු වතුරෙන් එළියට ආපු පිරිස් මේ මලක් මලක් වගේ දැන් මේ ඉරේලේ වැටෙන ගමන් ටක් ගාලා දෙපෙනවා. උග්ගට ගන්නිය කියලා කියනවා. ඒක විපරිතඤ්ඤෝ කියලා කියනවා. යාට පොඩ්ඩක් විස්තර කළොත් නම් ඇති. එහෙම නේද කියන්නේ. ඈ දීර්ඝ විස්තරයක්. ඔව්. දීර්ඝ විස්තරයක් ඔන්න කරා නම් එයාට ඇති විස්තරෙන් පස්සේ ආ අවබෝධ කරගන්නවා. ඊළඟට ආයි පෙන්නනවා නීය පොජ්ජලෙන් වශයෙන්. එයාට විස්තර කළත් මදි. එයා තව සෑහෙන කාලයක් තිස්සේ මේක භාවනාවක් වශයෙන් වඩලා වඩලා වඩලා තමයි එයා ප්‍රත්‍යක්ෂ කරගන්නේ. පදපරම කියලා පුජ්‍යලයක් වෙනවා. එයාට මේ එකක්වත් කරන්න බෑ. මේ මේ භවයේදී කරගන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ වගේ අර අපිට තේරුම් ගන්න තියෙන තොල බුදුරජාන් වහන්සේගේ මුල් යුගයේදී ශාසනයේ මුල් යුගයේදී අර පුළුවන් තරම් උග්ගටි තඤ්ඤේ පුජ්‍යලයෙන් ඔන්න මේ ශාසනයට හම්බුණා. බුදුරජාන් වහන්සේව සම්මුඛ වුණා. ඒ අය වැඩේ කරගත්ත ඉක්මනින්. ඉන්න ටික ඊට පස්සේ ඔන්න ඒ කට්ටිය ටික ටික දැන් අඩු වෙගෙන යනවා. ඒ වෙනකොට ඔන්න අනිත් විපතිසංයු පිරිස එන්න ගන්නවා. එයාත් ඔන්න හොඳට විස්තර කළ දුන්නාම ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඊළඟට ඉතින් අද කාලේ වගේ ඉතින් අද තේරුම් ගන්න තියෙන්නේ මෙය පුජ්‍යලා ඉන්නවා කියන තත්ත්වයට අපිට යන්න පුළුවන්. නැත්තම් ඉතින් මේ ශාසනය අපි බොහොම හැලුණලක් කරා වෙනවා. මෙය පුජ්‍යලයන්ට ඒකට ඒ මට්ටමක් නැහැ. ඒ අයට ඉතින් සෑහෙන විස්තරත් ඕනේ, මේක හිතින් හිතලා බලන්නත් ඕනේ, භාවනා කරන්නත් ඕනේ, සෑහෙන දෙයක් දඟලන්න වෙනවා. ඉතින් අර එහෙම යුගයකදී අර හුඟක් දැන් විස්තර එකතු වෙනවා. විස්තර එකතු වෙද්දී අර ඍජුව දැකපු දැකීම පොඩ්ඩක් ඉතින් අමාරුයි දැන්. එතකොට අර එක එකනා එක එක විදිහට අර්ථකථන දෙන්න ගන්නවා. එක්කෙනෙක් එක විදිහට අර්ථකථනයක් දෙනවා, තව එකෙනෙක් තව විදිහට අර්ථකථනයක් දෙනවා, තව එකෙනෙක් තව විදිහට අර්ථකථනයක් දෙනවා. එහෙම ගත්තාම ඊළඟට අර විස්තර බහුල වීම හරහා ඒතර කෙනෙකුට දෙනවා මේක නම් මේ මේ භවයේදී නම් කරන්න බෑ. මට එක්ක පාරමී නෑ, මට එක්ක ප්‍රඥාව නෑ. අරකද මේකද රටේන්දී වල හිතලා මේකකින් මේ බුද්ධ කාලෙදි කරන්න බෑ. ඔන්න ඉතින් මේකකින් කරන්න පුළුවන් මෛත්‍රී බුදුහාමගේ කාලෙදිමයි කියලා නතර කළා. ඒක තමයි ඇත්තම ඇත්තම මේ ශාසනයේ වෙලා තිබුණේ. පස්සේ තමයි ඔන්න ඒ කියන්නේ දැන් අපි තුමු 1960 ගණන් වල 50 ගණන් වල තමයි ඉතින් නැවතත් මේ පුනරුදයක් ඇතිලා තියෙන්නේ මේ මේ භාවයේදී තාමත් කරන්න පුළුවන්. මේ සාහනය තාම මේ වඳ වෙලා නැහැ. තාමත් මේකෙන් වැඩ ගන්න පුළුවන් කියලා මේ මිනිස්සු අතර විශ්වාසයක් ඇතිලා තියෙන ඔය 2500 බුදු ජයන්තියත් එක්ක. ඒ තාක් මොකද්ද හේතුන් කාරණා නිසා ඇත්තටම ඔය විවිධාකාර විදේශ ආක්‍රමණ හරහා විවිධාකාර සාසනයට එල්ල වෙච්ච සෑහෙන පරිහානි කර අවස්ථා හරහා ඒතර මේ සාසනය යට වෙලා යට වෙලා ගියා. එතකොට අන්තිමට ඉතුරුනේ පරියත්ත විතරයි. දැන් ඔය අපේ සාසන ඉතිහාසය සඳහන් කරනවානේ මේ පරියත්ති ධාරේනෝයි ප්‍රතිපත්ති ධාරේනෝයි අතර එක්තරා අවස්ථාවකදී එක්තරා මොකද්ද විවාදයක් ඇති වුණා කියන්නේ. ඉතින් බින්නයි කියලා කියන්නේ පරියත්ති ධාරේනෝයි. ඒ අය කියනවා මේ පරියප්තිය විතරක් තිබුණා නම් ඇති ප්‍රතිපත්තිය ඕනේ නැහැ පරියප්තිය තිබුණා නම් යනවා කියලා. ඉතින් මෙතන අදහස් ඉතින් ඒ කොහොම හරි ඉතින් ප්‍රතිපත්තිය යට යනවා. පරියත්තිය උඩට එනවා අන්තිමට ඉතින් පරියත්තිය තමයි මුල් කරගෙන සාසනය යන්නේ. ඉතින් අන්තිමට පරියත්තියේදී අපි හැමදේම ඔළුවේ පුරෝගෙන යන ගමනේදී ටිකක් අමාරුයි අර වගේ සරල මනසක් ඇති කරගන්න. ඒ මොකද ප්‍රතිපත්තිය යන කෙනා යන්නේ අර වගේ පුළුවන් තරම් තොරතුරු ඔළුවේ ගබඩා කරගෙන ගැනීම වෙනුවට කොහොමද මේ කෙලස් ටික දුරු කරගෙන දුරු කරගෙන හිත නිදහස් කරගෙන හිත පැහැදිලි කරගෙන යන ගමනක් තමයි එයා එළඹෙන්නේ. නමුත් පරියප්ති ධාරියේ පුළුවන් තරම් තොරතුරු ඔළුවේ තැම්පත් කරගෙන ඒ හරහා ධර්ම මානසිකාරයක් පවත්වමින් සත්‍යයනාවක් පවත්වමින් තමයි ඒ අය. එතකොට මෙතන තියෙන පොඩි හැලහැප්පීමක් තියෙනවා. මේ දෙකම එකට අරන් යනවා කියන එක පහසු කාරණාවකුත් නෙවෙයි. ඉතින් අර අටුවායෝගයක් කියලා අපි සාමාන්‍යයෙන් සඳහන් කරන ප්‍රති මේ ප්‍රතිපත්තිය ටිකක් යට ගිහිල්ලා පරියත්‍ය ඉස්සරහට ආපු අවස්ථාවක්. ඉස්සරහට ආපු යුගයක්. ඒ කාලේදී අර වගේ බුදුරජාන් වහන්සේ මුල් යුගයේදී දේශනා කරපු ඍජු දේශනාවන් විනීත දැකගැනීමේ ප්‍රඥාව කොහොම හරි ප්‍රතිපත්තියේ දුබලත්වය හරහා අහිමි වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපිට හිතා ගන්න පුළුවන් ඉතින් මම කියන්නේ මේ කටුකුරුන් සාන්නහන්සේ එක පාට ඔක්කොම ටික මතු කරලා දුන්නා කියලා. විтин විත ඇතම් ප්‍රඥාවන්තින් මතු කරලා දීලා තියෙනවා. නමුත් ඒවට අර අටුවාවට තරම් මේ තැනක් හම්බෙලා නැහැ. ඉතින් අර ඒවා තරම් ඒවා ඒ වගේ හොඳට මේ මේ මේ ලේඛනගත වෙලා නැහැ. නමුත් විтин විත මතු කරලා දීලා තියෙනවා. විශේෂයෙන් ඔය විදේශික ස්වාමීන් වහන්සේලා මේ ධර්මයේ තියෙන බොහොම සූක්ෂම තැන් මතක කරලා දීලා තියෙනවා. ඒ වේ සමහරවිට ඒවා අටුවාවත් එක්ක නොගැලපෙන වෙන්නත් ඉඩ තියෙනවා. දැන් උදාහරණයක් ඔය මේ ඥානවීර ස්වාමීන් වහන්සේ. ඊළඟට ඥානපෝනික ස්වාමීන් වහන්සේලා. ඊළඟට අපිටම ඊට කලින් කාලේ ඉතින් ඔය වගේ ඉවෙන් ඉවෙන්ට එකමක ස්වාමීන් වහන්සේලා පහල වෙලා තියෙනවා. උන්වහන්සේලා ටිකක් අර අටුවාවට විරුද්ධයි කියන පුළුවන් නැත්නම් අටුවාවෙන් පොඩක් බැහැර වෙච්ච මත ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම ඉතින් කටුකුරුන් සාමණේරයන්සේ ප්‍රතිපත්තියත් පරියත්තියත් දෙක එකට ටිකක් ගමන් කළා. මේ කොහොමද අර බුදුරජාණන් වහන්සේ ඉස්සරෙම කතා කරලා සාමාන්‍ය මුල් බුදු සමය කියලා අපි කියන්නේ. ඒ මුල් බුදු සමයේ තිබිච්ච මේ ඊටාම ප්‍රණීත තැන්, ඊටාම සූක්ෂම තැන් මතක කළ දීපු සභාවක් තමයි තියෙන්නේ. ඒ නිසා අපිට කියන්න බෑ ඉතින් මෙතෙක් කාලයක් උන්වහන්සේට අහු උන්වහන්සේට යහුනේ මේ මෙතෙක් කාලයක් වෙන කෙනෙකුට අහුවේ නැද්ද කියලා මේකට වඩා අපිට තේරුම් ගන්න තියෙන්නේ. අර ශාසනය වෙච්ච අර වගේ වෙනස් අතකට ගමන් කිරීම නිසා ප්‍රතිපත්තිය යට ගිහිලා පරියත්තිය උදාපු යුගයේ හරහා ඔන්න එක්තරා අන්දමකින් මේ ප්‍රතිපත්ති ශාසනයේ පිළිහිමක් ඇති වෙලා තියෙනවා. ඒත් එක්ක ඉතින් ධර්මයේ යම් යම් ප්‍රබල තැන් යටපත් වෙලා තියෙනවා. එහෙම තමයි ඉතින් අපිට තේරුම් ගන්න තියෙන්නේ. ඔව්. ඇත්තටම මේ ලංකාව මේ ඉංග්‍රීසියෙන් ගැටප් කරාට පස්සේ දැන් ලංකාව ඉඳන් මනින්න පටන් ගත්තා. කෝල්ස් කොමිසම එනකන් සියලුම සියල්ල ඉඳන් රජයේ ඉඳන් රජුගම ඉඳන් කියලා තිබුණේ. නමුත් ඒ කෝල්ස් කොමිසම පස්සේ මේ ඉඳන් මේ රජයටයි කොහොමද පුද්ගලයටයි කොහොමද කියලා එහෙම මනින්න ගිහිල්ලා තියෙනවා. දැන් එහෙම ඉඳන් මනවනේ අනකොට අනුරාධපුරයේ විශාල චෛත්‍ය වැව්වරෝම දැකපු ඒක මහත් නින්දෝ මහත් කියන මේ මේ ඒකකටම අර අන්දාස්පරපත් ජීවත් වෙලා ඉන්නේ තාම මේ තාම දුර්වල මිනිස්සු ඒ කියන්නේ දේශ ගුණෙන් ආහාර හිඟකමෙන් ඒක අධ්‍යාපනයෙන් අරගෙන මොකුත්ම පිටක් නොලැබිච්ච තාම දුර්වල මිනිස්සු වැඩේ. ඒක එයාගේ මේ මේ තරම් මහා විශාල මහේසාක්‍ය වැඩ මේ දුර්වල මිනිස්සුන්ට කරන්න බෑ. ඊට වඩා කවුරු හරි මේක හොඳ ප්‍රාණවත් ප්‍රඥාවන්ත මිනිස්සු ඉඳලා තියෙනවා. ඊට පස්සේ ඒ හොයාගෙන යාම ප්‍රතිඵලයක් විදිහට තමයි දැන් ඔය මේ ගයිඩර් හැම ඒ ඒවා හොයාගෙන ගිහිල්ලා තියෙන්නේ. හරි. එතකොට තමයි මේ මේ පොත් එකක් දෙකක් හම් වෙලා තියෙන. ඊට පස්සේ ඒ වගේ අනිත් ඒවා පිළිබඳව හම් වෙලා. එහෙම හොයාගෙන හොයාගෙන ගිහිල්ලා ඊට මම හිතන්නේ මහා වංශයේ හරියට ත්‍රිපිටක එක කොපියක් හරි තිබිලා තියෙන සිතුල් පද. හා ඒක හොයාගෙන ගිහිල්ලා මොකක් තමයි මේ මේවා කරලා තියෙන්නේ. නැත්නම් අපිට එක ඊට පස්සේ අර සෝන්නාන්සේ කියපේකට තව වචනක් තියෙනවා මම හිතන්නේ දැන්. ඉපස්කාරය පිළිබඳව ඔව්. ධම්ම ප්‍රකාශනයේ තියෙන ඥානබෝධි හඳුරන්නේ අර මේ ආර් බුද්දිස් මෙඩිටේෂන් කියලා පොතේ ඒකේ තමයි සතරහිපට්ඨාය පිළිබඳව සාමාන්‍යයෙන් කියවපු ලස්සනම මේ තියෙන තරම් ලස්සනට ඒක විවරණය කරනවා. ඔව්. ඒ වගේ අතන මම කියන්නේ කාලෙන් කාලෙට ඇත්තම මේ මේ යුග පුරුෂය පහළ වෙනවා. පහළ වෙලා උන්වහන්සේලා ඒ පුජ්‍යලියෝ නැතනම් ගිහි පුජ්‍යලියෝ වෙන්න පුළුවන්. එය මේ ධර්මයේ තිබිච්ච ඒ වගේ ගැඹුරු ගැඹුරු තැන් සූක්ෂම සූක්ෂම තැන් මතුකලා මතුකලා දීලා දීපු ස්වභාවයක් තියෙනවා. ඉතින් අපිට හිතා ගන්න තියෙන දැන් ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ කාලේ රහතන් වහන්සේලා පහළ වෙලා උන්වහන්සේලාගේ දැකපු සියලු සූක්ෂම තැන් මේ ත්‍රිපිටකයට අන්තර්ගත වෙලා නැහැ. මේකේ අර බොහොම ටික يعني බොහොම අප මේ ස්වල්ප ප්‍රමාණයක් ඉතින් මේ ලේඛනගත වෙලා තියෙන්නේ. නමුත් මේකේ يعني අපේ අපේ මනසට අසු නොවෙච්ච විවිධාකාර ගැඹුරු පැතිකඩ තියෙන ඉඩ තියෙනවා. ඒක يعني දැන් මේ වර්තමානයේ සියල්ලම තුනා කියලා අපිට කියන්නත් බෑ. අනාගතයේ දුනත් තව යම්සේ බුද්ධිමතෙක් මේ දිහා හොඳට ප්‍රඥාවකින් දිහා බලනකොට තව තව සූක්ෂම සූක්ෂම අර්ථ මතුවෙන්න ඉඩ තියෙනවා. දැන් ඉතල බැලුවොත් දැන් අපි වුණත් අපි තුන් දැන් අපි සූත්‍ර දේශනාවක් කියවලා බලනකොට අපි තෝ ගිය අවුරුද්දේ කියපු විදිහට නෙමෙයි අන්න අදායස් කියනකොට අපි අලුත් අර්ථය අපිටම මතුවෙනවා. එහෙම ස්වභාවයක් අත්දැකලා ඇති. يعني මුලදී අපි ඔන්න සෑහන භාවනාවක් අඩපු නැති ඒ තරම් දැනුමක් නැති යුගයේදී අපි සූත්‍ර දේශනාවක් කියනවා. එතකොට වැටෙනවා ටිකක් මතු පිටලි. ඊට තව කාලයක් මේ ධහම ප්‍රගුණ කරලා ඉවරලා ඔන්න ආයි හිවල ගන්න. එතකොට අන්න අර කලින් අහු නොවෙච්ච යම් යම් පැතිකඩ ඔන්න අහු වෙන්න ගන්නවා. ඒ නිසා අපිටම උනත් මේ தත්ත්වයක් දැනගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපිට තේරුම් ගන්න තියෙන්නේ කාලෙන් කාලට මේ වගේ ඉතින් ප්‍රඥාවන්තයින් පහළ වෙලා මේ යටගිය තැන් මතු කළ දෙනවා. ඉතින් ඒක ධර්මයේ පැත්තෙන් අපි හිතලා බලලා ඒකේ තියෙන ඒකට ධර්මයට සත්‍යද වෙන යහපත සලකලා ඒකෙන් පසුකාලීනව ඒව පරිශීලනය කරන අනිත් අයට සිද්ධ වෙන යහපත සලකලා ඒවැය ප්‍රයෝජන සලකලා පාවිච්චි කරන්නයි තියෙන්නේ. තරවත් කියන බයත් නැහැ දැන් අර විද්‍යාඥයෙක් එක්ක ඇතිවෙච්ච පුනරුදේට ඉස්සෙල්ලා මම හිතන්නේ හොරන් දොරට අර තින්න උගා කියන භාවය සහ අසරණ භාවය නිසාම අටුවාව මත ගොඩක් කැපෙන්නේ කැපෙන්නේ ඔව් අටුවාව මත ගොඩක් කැපිලා ඒක මේක තමයි හින්දමයි කියන්නේ ඔව් ඒක ඒක ඒකත් තිබුණ නැත්නම් සියල්ලම නැතිලා යනවා ඒක ඒක ඒක ඒක අතිශය ප්‍රයෝජනවත් වුණා ඒ කාලේ මේ අතිශය ප්‍රයෝජනවත් වුණා ඒක අරගෙන යන්න එහෙම නැත්නම් එහෙම ඒකවත් නොතිබුණා නම් මේක කම්පැනි කඩන් වැටෙනවා ඒ නිසා ඒකත් අත්‍යවශ්‍යයි ඉතින් හැබැයි ඒ ඒකයි ඉතින් මේ වගේ දේවල් එකතු වීමෙන් අපි මේ කියන්නේ මේක දහමට වෙච්ච ප්‍රගතියක් වශයෙන් නැත්නම් දහම හොඳින් තාම මතුවීමක් වශයෙන් සැලකුවා නම් අපිට මේකෙන් හොඳ ප්‍රයෝජනයක් ගන්න අවස්ථාවක් තියෙනවා. කටුගොඩ දේවාන්දරෝ මම කියන්නේ එක පැත්තට ඉංග්‍රීසි අධ්‍යාපනය අනිත් එක පාලි අධ්‍යාපනය ඒක සියරම සම්පූර්ණ නැහැ. ඒකයි අර ඊට පස්සේ දැන් චින්තනෙ තුනක් වෙලාවට දැන් බටහිර දාර්ශනික චින්තනෙමුත් ටික පෝෂණය වෙනවා. ඒ දෙකම නිසා වැඩි ගැඹුරට හාරා හොයා බැලීමේ වුවමනාව නිසා තමයි මම හිතන්නේ තව තව පැති මත වෙලා තියෙන්නේ. එතකොට අපිට අද නම් පැය ගත වෙලා තියෙනවා. එතකොට මම හිතනවා මේ දැන් මේ සාකච්ඡාවේ ඉතින් සෑහෙන ගැඹුරකට යනවා. අපි ඉදිරියේදී තව මේ සූත්‍ර දේශනාවෙම මේ දෙවැනි ධර්ම දේශනාවෙම තවත් කොටසක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමු. ඉතින් අද දවසේත් අපි මේ සියලු දෙනාම එකතු වෙලා බොහොම ධර්මගරුත්වයෙන් යුතුව කම් දීගෙන මේ කරපු ධර්ම සාකච්ඡාව නිසා ජනිත වෙච්ච යම්තා කුසලයක් තියෙනවා නම් ඒ සියලු කුසල් අපේ නමින් මේ පරිලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා සියලු පින්කම් දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම්තාක් අසරණ සත්ත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේමයි මේ ධර්මදේශනාවන් ඉදිරියපත් කරපු ඒ අතිපූජනීය කටුකුරුනේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ යම් තැනක හිඳලා මේ පින් අනුමෝදන් විය හැකි නම් ඒ ස්වාමීන් වහන්සේත් මේ පින් සාදු කියලා අනුමෝදන් වෙත්වා කියලා අපි ආරාධනා කරමු. අප සියලු දෙනාටමත් මේ දේශනාවන් මුල් කරගෙන මේ දේශනාවන් අනුසාරයෙන් අපේ අපේ තියෙනවා නම් යම්කිසි ධර්ම පිළිබඳව යම් යම් සැකමසුතන් ඒවත් දුරු කරගෙන මේ භවනා මාර්ගය ඊළඟට මේ ධර්ම මාර්ගය බොහොම නොබියව නොසැකව ඉදිරියට යන්න මේ දේශනා මාලාව එකසේ උදව් වේවා කියලා සාදුකෙන ප්‍රාර්ථනා කරනවා.